හලෝ. ඔව් තිරුවන් සරණයි. ඔව් කියන්න. තිරුවන් සරණයි. ඔව්. ශාන්ත මහත්තයා මම ඔබතුමාට කලින් කතා කරා වෙනත් ප්‍රශ්න ප්‍රශ්නයකට මම ඊට පස්සේ කියන්නම්. මට මේ දැන් ඇතිවිච්ච ප්‍රශ්නයක් තමයි මම මේ ඔබතුමාගේ දේශනත් අහනවා. මේ දැන් අර චූටි බබාට මේ දැන් අම්මා හිටියේ නෑනේ. ඒ කියන්නේ ඇහෙන් දකින්න තැන අම්මා හිටියෙත් නෑ. කනෙන් ඇහිච්ච තැන අම්මා හිටියෙත් නෑනේ. ඔව්. විඥානය තුල කොහොමද මේ දෙක අර චක්කුම් පටිච්ච රූපේච තින්න සංගති පස්තු කියන තැනට එතකොට විඥානය විඥාන තුලත් අම්මා හිටියේ නෑනේ. එතකොට ඒ තුන ගැටගැහිලා අම්මා හැදුනේ කොහොමද? ආ ඒකනේ න පරිසමුප්පන්නව සිදුවෙන ක්‍රියාවලිය. ඒක තමයි බොරුවක් වෙන්නේ. ඒකනේ බොරුව. <laughs> ඒක තමයි වැඩි. පේන එකට ඒ කියන්නේ ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් හිත හදා ගන්නවා අම්මා කියලානේ. <laughs> ඒක ඔව් ඒක ඒක දැනගන්න මූලිකම තැන තමයි පුබ්බේ නිවාසනස ධානයෙන් ඕක වෙන සිද්ධිය මුලින්ම දැනගන්න එක. පෙර කඳ විල පිළිවෙත බලාගෙන ගිහලා මුලින්ම අම්මා හම්බුනේ කොහොමද කියලා දැනගන්න තැන ඔන්න ඔය ඔන්න ඕක දැනගන්නේ. ඒ කොහොමද දැනගන්නේ අම්මා ඒ ලෝකේ කොහෙවත් හිටියේ නෑනේ. ඉපදුනාට පස්සේ එතකොට ඔව් එක මොහොතක කොහොමද එහෙනම් පෙරණොතිබී අම්මා අම්මා හිටියේ නෑනේ. අම්මා එහෙනම් ඉපදෙනවානේ. ඉපදෙන ධර්මයක් නේද? එහෙනම් ඉපදෙන්නේ මොනවාද? හේතු ටිකක් නිසා නේද ඉපදෙන්නේ. අන්න අන්න අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්ච නාම රූප නාම රූපපච්ච සලායතන කියන තැන තමයි අපි ඉන්නේ ඉපදිච්ච තැන පොඩි ළමයා. සලායතන කියන තැන. ඒ කියන්නේ ළමයාට ඇහැට නෙමෙයි තියෙන්නේ. හේතු තුනකට තමයි ළමයාට පේනවා කියලා සකස් වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඇහැයි රූපේ විතරක් තිබුණට වැඩක් නැහැ. ඇහැට රූප ගැටුණට වැඩක් නැහැ විඥානියක් නැත්තම්. එතකොට ඒක නියර නිර්වින්දනය කරන උපමාවෙන් උපෙන්නේ මැරිච්ච කෙනෙක්ගේ උපමාවෙන් පෙන්වන්නේ ඕක. එතකොට එහෙනම් මේ එහෙනම් මේ මනස මනස ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ මනස ක්‍රියාත්මක වෙනකොට තමයි සිත් හටගෙන මේක ඇතුලේ නිර්මාණය වෙන්නේ. මනස තුල මේ සිත් හටගෙන නිර්මාණය වෙන ලෝකේ තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. ඒක පටිච්චසමුප්පන්න හැටි වෙන එක. ඔව්. එතකොට මහත්තයා එතකොට දැන් විඥානයේ තුලත් විඥානය කියන තුල ඒ තියෙන ගතිය නිසාද අර දෙක එකතු කරගෙන හදාගන්නේ ඒක මෙහෙම ඒකේ ක්‍රියාකාරීත්වයම ওই විදිහට තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට ඇහැට රූප කනට ශබ්ද ගැටෙනකොට ඒ හරහා මනට ස්පර්ශ වෙන ආරම්භන. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන මේ මන ආරම්මන මේවා මනට ස්පර්ශ වෙනවා. එතකොට මන තුල මේ චිත්තචෛසික හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඒකට අනුරූපව ඔතන රැවටෙන්නම හේතුව තියෙනවානේ. ඒක නිපදුනේ. කෙලස් తీර නිසානේ. ආ එතකොට බාහිරින් දෙන බාහිරින් ගැටෙනේවට ඔතන රැවටෙන්න මොන කරන උපකරණේ තියෙනවා. හේතු ටික. එතකොට මොකද වෙන්නේ? අර ගැටෙන ගැටෙන ඒවාට එක එක විදිහට ඕක හදා ගන්නවා. ඒ ශබ්ද වලට අනුරූපව රූප වලට ඉස්සල්ලාම කනෙන් තමයි රැවටෙන්නේ. ඒ කියන්නේ කන හරහා ඒ කියන්නේ පොඩි ළමෙක් ඔබතුම ඔබතුමියට දරුවෝ ඉන්නවනම් ඔබතුමිය බලන්න දරුවා ඉපදිච්ච හැටි ඔබතුමිය අඳුරගත්තේ නෑනේ අම්මා කියලා තාත්තා කියලා දොස්තර මහත්තයා කියලා. ඒ කියන්නේ අඩු ගන්න එයා එයාවත් අඳුරගත්තේ නෑනේ. එහෙනම් ඔබ නේද පුරුදු කරේ මේ අම්මා මේ පුතා මේ පුතා මේ මේ තාත්තා ඔහොම ඔහොම රූප ඒ කියන්නේ ඇහැට රූප ගැටෙන ගැටෙන සැරේදී කන හරහා ශබ්ද ගියා. ඔහොම ඔහොම යනකොට ඒ කියන්නේ මුලින්ම දරුවා මව කුසක් තුල ඉඳලා එනකොට හරියට අර නිකන් මේ අඳුරු ගුහාවක ඉඳලා ආවා වගේ. එයාට මුකුත්ම ගන්න දෙයක් ගන්න බෑ. ඒ කියන්නේ එයා මාස 10ක් තිස්සේම ඕක ඇතුළේනේ හිටියේ. එතකොට මව කුසක් තුල ඉන්නකොට බලන්න අන්ධකාර අන්ධකාරයේදී හිටියේනේ. එතකොට බලන්න දැන් එයා මේ ලෝකෙට ආවට පස්සේ ඉපදුනහම එයාගේ ඇහැ තාම මේ පරිසරයට පුරුදු නැහැ. කන පුරුදුත් නැහැ. දිව පුරුදුත් නැහැ. නහය ඒ කියන්නේ ඔය ආයතන හයම පුරුදු නැහැ. එහෙනම් ටික කාලයක් යනවා මේ මේ මේ මේ මේ භෞතිකයට එයාව පරිවර්තනය වෙන්න නේද? පුරුදු වෙන්න. පුරුදු වෙලා අන්න හරි. ඒකට පුරුදු වෙලා එනකොට අන්න කනට ගා ඉස්සල්ලා අර අර රේඩිය එකක් ගෙනල්ලා මීටර අල්ලනවා වගේ. හරියට ගොරගොර සද්ද තමයි ඔක්කොම වදින්නේ කනට. ඇහැට පේන්නෙත් අර ඇන්ටනාවක් නැතුව ටීවී එකක් දානවා වගේ. ඩොට් ඩොට් ඩොට් ඩොට් එන්නේ. ඕක ගානට පදන් වෙලා එනවා. ඔය ආයතන ටික. ඒ කියන්නේ මේ අලුත් පරිසරයේ පුරුදු හරියට පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක නිසා නේද මහත්තයා ඔව් මහත්තයා ඒක නිසා නේද අර ළමයා ඉස්සරෝම අර දියක් දිහා බලන්නේ අර ඒ ළමයාගේ ඇස් හරි වෙනස් බලන්නකො ලොකුවට නිකන් මේ භූත වෙලා වගේ බලාගෙන ඉන්නේ තමයි හැම දෙයක් කරේ එහෙම අනිත් එක මුල් කාලේදී ඇස් කරකැවෙන්නේ නැහැ නේද මොනවා කියන්නේ ඔහි ඉන්නවනේ ආන ටික කාලයක් යනකොට තමයි මේ ඇස් කරකැවෙන්න බෙල්ල හරවන්න පටන් ගන්න නේ ඒගේ රූප වෙනස් වෙනකොට ආ මේ හඬට ඒ එතකොට තමයි යාට සද්ද වලට අනුගත වෙන්න ගන්නේ අන්න එතකොට දැන් දරුවා ඉපදෙන්න හේතුව කෙලෙස්. එහෙනම් කෙලෙස් කියන්නේ දරුවට රැවටෙන්න හේතු ටික තියෙනවා ඇතුලේ. එහෙනම් දැන් බාහිරින් අනුකරණ දෙනකොට අර කනට සද්ද ඇවිල්ලා වදිනකොට එයාට මේ සද්දවලට සෝතම්පටි සද්දේටි උපච්චිදී සෝත විඥානං කියන තැනින් තිංගා සංගති පස්ස වෙලා මන ආයතනෙට ස්පර්ශ වෙනවා. හරිනේ මේ කනේ වැදින සද්ද ටික ඇයි මන සෝත විඥානේ හටගත්ත කියන්නේ මන දැන් මේ ඇහැරලා තියෙන්නේ. ඒ කියන්නේ අර මකුලුව දැලවියලා දැන් සත්තු අල්ලන්න බලන් ඉන්නේ. <laughs> අන්න හරි. දැන් ඔන්න සත්තු වැටෙන්න ගන්නවා. දැන් ඔන්න අල්ලන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර කනට ඇවිල්ලා ශබ්ද ටික වදිනකොට දැන් පැහැදිලිව වදිනවා ශබ්දත්. ශබ්දත් පැහැදිලිව වදිනවා. ඒ එකම ඇහැට රූපත් ගැටෙනවා. ඇයි පෙන්න ඔබ බලන්න ඔබ ඔබ ඔබ පුරුදු කරේ පෙන්න පෙන්න නේද? දරුවට. ආන්න ඒ ශබ්දයි රූපයි එකට. අපි අර කණ්ණාඩිය ළඟට ළමයා අරන් ගිහිල්ලත් අර පුතේ බබා බබා කියලා අපි පෙන්නනවනේ. අන්න හරි. අන්න ඒ විදිහට දැන් රූපෙත් එක්ක සද්ද ගැටෙනකොට ඉස්සල්ලාම සද්දයට අනුරූපව සද්ද හැදෙන්න පටන් ගන්නවා මනස තුල. අන්න දැන් අර ඔය විදිහට ඉස්සල්ලාම දැන් අම්මා කියලා හිතන්නකො අම්මා කියලා පුරුදු කරනකොට දැන් කනහරහා සද්ද යනවා මනට ගැටෙනවා. සනහරහා සද්ද යනවා මනට ගැටෙනවා. ඈහරහා රූප වැටෙනවා මනට යනවා. ඕකොම යනකොට එක මොහොතකදී මේ දරුවට අම්මා කියන සද්දෙට අර රූපේ ගැට ගහනවා. ඒ කියන්නේ මෙයා අම්මා කියන සද්දේ හදා ගන්නවා. එයාගේ එයාගේ ඩික්ෂනරියට අන්න අන්න අම්ම කියන සද්දේ ගොඩ නැගෙනවා දැන්. හරිනේ? ගොඩ නැගෙනකොට ඒක මෙතන රූපයක් පිට තියෙනවනේ. ඒ රූපේ තමයි අල්ලගන්නේ දැන් ගියා. ඒ ඒ සද්දෙට. අල්ලගන්නේ. ආයිත් ඒ සද්දේ එනකොට අරයට අර මන මේ මනෝ මනෝ චද්‍යා මනෝ විඤ්ඤාණ ධාතුවෙන් මේක මතක් කරලා පෙන්නනවා එයාට. මේ අම්මා කියලා. පෙන්නනවා. ආ අම්මා කියන එක එනවා ටක් ගාලා. ඒ එනකොට අන්න ඕම තමයි රූපය අල්ලගත්තේ මුලින්ම. මුලින්ම හිතේ හැදුනා. හිතේ හැදිච්ච එක ඊට පස්සේ අර ගැටෙන රූපෙත් එක්ක ගැට ගහගත්තා. ගැට ගහගත්තේ දැන් හැදුනෙත් ඇතුලෙන් ගැටුනෙත් ඇතුලෙන්. නමුත් ගැට ගහගත්තේ කොහටද එළියට? කෙලින්ම එළියට ගැට ගහගත්තේ. <laughs> අර අර ඇහැ රූප ගැටෙනකොට අම්මා කියලා අල්ලගත්තා. දැන් කණෙන් එන්න ඕනේ නැහැ සද්දේ. ඇහෙන් වදිනකොටම මනෙන් මතක් කරලා දෙනවා අම්මා කියලා. අන්න ඒකයි වෙන්නේ. ඒක තමයි මහත්තයා මේ අර දැන් එතෙන්ට තණ්හාව මිශ්‍ර වෙන්නේ පහු වෙලා නේද එදා ගැට ගහගත්තු වෙලාවේ තණ්හාවක් ළමයා තුල නෑ නෑ නෑ නෑ වැරදි ඒ තියෙන නිසා තමයි ඒක එයා ඒක අල්ලගන්නේ දැන් ඇයි මකුලව දැන් අල්ලන්නේ ඒකට ආස නිසානේ ඒකට කැමති නිසානේ ආස නිසානේ ඔබ හිතුවත් නැතත් එයාට අනුසේ වශයෙන් ඒ අනුසේ වශයෙන් දරුවාගේ හිත තුල අර ඇලීම තියෙන අනුසේ වශයෙන් ඒක නිසා තමයි තිංගං සංගති පස්ස කියනකොට රාග රාග සම්පස්ස, දේශ සම්පස්ස, මෝහ සම්පස්ස ඒ දෙන්නේ. නිකන් ස්පර්ශ වෙන්නේ නැහැ. තිංගං සංගති පස්ස කියනකොට එක්ක රාගයෙන්, එක්ක දේශයෙන්, එක්ක මොහෙන් ස්පර්ශ වෙලා තමයි මේ මේ රූපේ මනට යන්නේ. ආ එතන ඉඳන් ඒ ඒ එතකොට විකෘතියක් වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි චන්දරාගයේ යෙදිච්ච තැන. අන්න බලන්න. අවිද්‍යාවයි තණ්හාවයි එකතු වෙලා චන්දරාගයේ යෙදෙනවා උතන. එහා එකට කැමති වෙනවා ආයි. ආන්න දැන් බලන්න අම්මට අම්මගේ උණුසුමට අම්මගේ කිරිට සුවඳට අම්මගේ සුවඳට අම්මගේ කටහඬට ඔක්කොටම ඇලින්නේ ඇයි? දැන් ළමයා දන්නවද මේ අම්මා කියලා? දන්නේ නැහැ. එයාට එයාට අම්මා හම්බ වෙන්නේ ආන්න හරි එයා ඉපදිච්ච මොහොතේ ඉඳලා පළවෙනි කිරිචුට්ට දෙන්න ලං කරගත්ත දැන ඉඳලා එයා ඒ සුවඳට ඒ රසට එයා එයා අහුවෙලා ඉන්නේ එයාට ඒක ඕනේ. ඒ බලන්න ඔබ ඔබතුමී බලන්න දවසක් ගිහිල්ලා කිරි ටිකක් කිරි කිරි පිටි ටිකක් මාරු කරන්නකො ඒත් දැන් මාරු කරගන්න. හරි අමාරුයිනේ. බොන්නේ බොන්නේ. <laughs> බොන්නේ. ඔබතුමීලට ඔය අත්දැකීම තියෙනවනේ හොඳට. එතකොට තියෙනවා තියෙනවා. අන්න බලන්න එයා ඒ කියන්නේ රස තණ්හාවට අහු වෙලා ඉන්නේ. එතනදී. එයාට යහු වෙන්න හේතු ටික තියෙනවා. ඒක නිපදුනේ. ආ ඔන්න ඔක සියුම්ම දකින්න ඕනේ. ඔක සියුම්ම දකින්න බාහිරයෙන් කරන්නේ නෙමෙයි. ගතිය කියන්නේ මහත්ය. ඔව්. ඔව් දැන් ඒ ගතිය කියන්නේ දරුවා දැන් ඉපදිච්ච මොහොතේම ටිකක් වෙලා යනකොට කිරි අඬනකොට අපි කිරි දෙනවනේ දැන් අපිට පළවෙනි දරුවට හුරුවකුත් නැහැ කිරි දීලා දරුවට හුරුවකුත් නැහැ කියන්නේ අපි හිතන්නේ ඒ වුණාට අපිට හුරු නැති ඒක කෙසේ වෙතත් දරුවා කටේ තියපු ගමන් උරනවනේ පුදුමයි කියන්නේ ඒක තමයි ගතිය කියන්නේ පෙර අර ගතිය එයාට ඒ කියන්නේ ඒක තමයි පෙන්නේ බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ යා තේසන් තේසන් සත්තානම් තම්මේ තම්මි සත්තනිකයි ಜಾති සංඛ්‍යාති ඔක්කාන්ති අබිනිබ්බන්තු කන්දානම් පාතු බව ආයතනනම් පටිලාභෝ අයනුත්ති ಜಾති කියනකොට ඔය කියන මේ සත්කුලේ මේ සත්කුලයට අදාළව ඒ ළමයාට ඒ ගති ටික පිළිහිලා තියෙන්නේ. එයාට ඒක ආයේ පුරුදු කරන්න දෙයක් නැහැ. එයාට පුරුදු කරන්න දෙයක් නැහැ. එයා කටට දීපු හැටි කිරි ටික ඇදලා ගන්න දන්නවා. ඒ ගතිය පුදිනවා එයාට ඇවිල්ලා. ඒ සංසාරේ ওই විදිහට ආපු ගතිය තියෙනවනේ. අන්න ඒක. ඒ අය ඒ ගතියට ඒ ඒ වැඩි සිද්ධ වෙනවා. එයාට ඒ ගතිය ඔක්කොම ඒ කියන්නේ කන්දානම් පාතුභාවෝ කියනකොට ඒ කියන්නේ ස්කන්ධ හට ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික දැන් හට ගන්න සුදුසුයි. ඊට පස්සේ ආයතන උපටිලාභෝ. ඒ කියන්නේ මේ ආයතන කෘත්‍යය එයාට දැන් තියෙනවා. ඒක නිසායි තවදුරටත් මෞකසතුලේ ඉන්න බැරි. දැන් එයාට තනියෙන් ගමනක් යන්න එළියට එන්න ඕනියා. ආ දැන් යාට ඔයා කැමති වුණා තියාගන්න බෑ ඇතුලේ. එයා <laughs> එනවා එළියට. එයා <laughs> තල්ලු කරලා දානවා. එයා එළියට සතු වෙනවා. අන්න ඒකයි වෙරි. ඒක තමයි මේ මේ ක්‍රියාවලියේ තියෙන සූක්ෂමම තැන් තැන් තැන් තැන් තමයි ඕවා. ඒ කම් අර කම්දානම් පාතුභාව ආයතන ප්‍රතිලාභෝ කිනොට එයාට යමක් දැනගන්න ඇහෙන්න මේ පෙනෙන්න ඒ උකන්න ඒ ඒ ආයතන කෘත්‍යයට සුදුසු තැනදී තමයි එයා එළියට එන්නේ. ආන්නර ඒ ආයතන පටිලාභෝ කියනකොට බලන්න දැන් එයා ඉපදෙන්නේ මොකද සලායතන කියන තැනින් පිටිහි ඉපදෙන්නේ ආ එයා එයා ඉන්නෙම සලායතන කියන තැන ඒ කියන්නේ එයා ඉන්නෙම ස්පර්ශ අන්තිමයි ඇහැට රූප ගැටෙනවා කනට ශබ්ද ඇහෙනවා 10ට ගඳ සුවඳ දැනෙනවා මේ මෙතන ඉන්නේ ඒ කියන්නේ කනට ශබ්ද ගැටෙනවා කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන ස්වභාවය හතගෙන විරුද්ධ වී යනවා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ආයතන ප්‍රතිලාභය ඉදිනවා. එයාට ස්පර්ශ අන්තිමයි ඉන්නේ. ආ මේකයි. හැම වෙලේම මොකක් හරි දැහැ ගන්න බලාගෙනම ඉන්නේ. අන්න හරි. හැම වෙලාවෙම මොකක් හරි දැහැ ගන්න. අන්න හරි. ඒක හරහා තමයි ඊට පස්සේ <laughs> ඊට පස්සේ තමයි අර මන ආයතනේ පෝෂණය වෙන්නේ. ඒ ආයතන පහෙන් අරගෙන මන ආයතනේ පෝෂණය වෙනවා. ඊට පස්සේ මන ආයතනේ තුලින් අර ඉස්සල් එකක් කියලා සිහිපත් කළා දෙන මේ රැවටීමක් තියෙනවා. ඇත්තට මෙහෙම දෙන්නෙත් නැහැ. එහෙම දෙයක්ුත් නෙමෙයි වෙන්නේ උතන. ඒ ඒ කියන්නේ අතීතයෙන් එනවත් නෙමෙයි. අර පහන් දැල්ලි උපමාව ඔබතුමීට තේරුණා නම් ඔබ තීරී වෙන සිද්ධිය. තේරුණානේ. ආන්න හරි. අන්න ඒ අන්න ඒ වගේ සියුම් තැන ලියා ගන්න. නැත්තම් අපි අහුවෙනවා තියනවා ඉන්නවා කියන තැනට. අතීත මතකයේ කියන තැනට තියනවා කියන තැන. ඉන්නවා කියන තැන. ওই දෙකට අහු වුණා කියන්නේම සංසාරේ. අන් එක්ක අන්ත දෙකෙන් එකකට අහු වෙලාමයි ඉන්නේ. අර දෘෂ්ටි හතරෙන් එකකට අහු වෙලාමයි ඉන්නේ. අන්න ඒකයි. ඒක තමයි මේ සිතක් කියන එක තියෙන දෙයක් නෙවෙයි. ඒ ඒ මොහොතේ අර ස්පාක් එක අනුව මේ හට ගන්න දෙයක්. හට ගන්නවා. ඇයි මොහොතින් එහෙමද එහෙම නෙමෙයිද එහෙම අන්න හරි එහෙම නෙමෙයිද කියලා බලන්න ඇයි දැන් ඇහැ ගැටෙන්නේ ඔව් එතකොට දැන් ඇහැ ගැටෙනකොට නේද තිංගන් සංගති පස්ස කියලා මන ආයතනෙට මේක යන්නේ කතන්දරේ එහෙනම් දැන් නේද හිත හටගන්නේ නාම රූප සලස්සලා අන්න ඒකයි දැන් තකස් වෙනවා ඒ ඒ ඕක ඔය විදිහට ඔබතුමාට මම කතා කරන්න ඉස්සරලා මට ඔබතුමා මගේ හිතේ හිටියේ නෑනේ. ඔව්. ඒ ඒ විතරක් ඒ ඒ විතරක් නෙමෙයි මේ දැන් කතා කරන එක දැන් සකස් වෙන්නේ. මේ දැන් සකස් වෙන්නේ. මේ මේ දැන් ඇහෙන්නේ. අන්න එහෙමයි. තිබිලා තියෙන එකක් නෙමෙයි. මේ දැන් තමයි මේ මේක මේ සකස් වෙන්නේ. අන්න හරි. ඒ ක්‍රියාවලිය වෙන්න පුළුවන් විදියට ඔය ඔය ඔය ඔය ඔය යන්ත්‍රේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ <laughs> ගන්නට. එතකට මහත්තය මෙහෙම දැන් අපිට මේ දැන් මම උපමා කරන උපමා කරලා බලනවා මෙහෙම දැන් කම්පියුට එක්කට අපි දත්ත ටිකක් දාගත්තු ටිකක් පොනි ආපහු ගණ්ඩ පුළුවන්ෙන් නොදාපු එකක් ගණ්ඩම බේන කම්පියුටර එකට අපි දත්ත ටිකක් දාලා අපි පෝඩ සදනවනේ දැන් මේ මේ ෆයිල් සදනවනේ ඒ ෆයිල් එකින් එකක් ගන්නව හැර අපි හදපු නැති දාපු නැති මේ ෆයිල් එකක් අපිට ඕපන් කරන්න ඕපන් කළ ගණ්ඩ දෙයක් නෑන එහෙම එතකොට අපිට මේ හිතට දාගත්තු දෙයක් හැර අපිට වෙන දෙයක් කොහොමටත් ගණ්ඩ බෑනේද ඔයක තම අර ආයතන හයින් පහෙන් ගිහිල්ල නැත්තං ඇතුළට ඉටස ඒ පහෙන් ගිහිල්ල මනින් හදාගෙන නැත්තං ගන්න බෑ එතකොට අලුතින් ගෙන එකක් යන්න ඇත්තටම ඇත්තටම දැන් දාගත්තා කියලා හිතුවට ඒකත් දැන් තමයි දැන් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ කියන්නේ තියෙනව නෙමෙයි. තියෙනව නෙමෙයි, නැහැ නෙමෙයි. නැහැ නෙමෙයි. ඒ කියන්නේ එකම ස්වභාවයෙන් තියෙනවත් නෙමෙයි. ඒ ඒ කියන්නේ සියල්ල තියෙනවත් නෙමෙයි. සියල්ල නැහැත් නෙමෙයි. එකම ස්වභාවයකින් තියෙනවත් නෙමෙයි, වෙනස් වෙනස් ස්වභාවයකින් තියෙනවත් නෙමෙයි. මේ දැන් හටගන්නේ. ඒ කියන්නේ ඔබ කම්පියුටරේ දැන් නේද ඔබගේ කම්පියුටරේට ඔබ ඕපන් කරලා ඔබගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේ විදිහට දකින්නේ. දැන් නේද? එහෙමයි. ඒ කියන්නේ ඔබේ ලෝකේ මේක බලන්න ඔබේ පැත්තේ. ඒ කියන්නේ ඔබට දැන් මේක හම්බ වෙන්නේ දැන් නේද? දැන් නේද මේ මේකේ කතන්දරය වෙන්නේ? අන්න එහෙම නැති වුණොත් ඔබ අහු වෙනවා තියනවා ඉන්නවා කියන දෘෂ්ටියට අන්ත දෙකකට අහු වෙනවා අන්ත දෙකට අහු වෙනවා එක්කෝ සාස්ත්‍ර දෘෂ්ටියට එක්කෝ උච්චේ දෘෂ්ටියට අහු වෙනවාමයි නමුත් අර පහන් දැල්ල වගේ ඒ ඒ ඒක අරගෙන දැන් තමයි හදලා දෙන්නේ අලුත් එකක් හදලා දෙන්නේ. අන්න හරි අන්න හරි. ඒ රැවටිච්ච රැවටිච්ච. එතකොට ඒකෙත් නෑ මේකෙත් නෑ ඒකෙත් නෑ මේකෙත් නෑ. නමුත් අලුත් දෙයක් ඒ වෙලාවට උපදිනම නැති වෙනවා. අන්න හරි. ඒ කියන්නේ කණ්ණාඩියට ඔබ එබෙන්න ඉස්සල්ලා ඔබේ පිළිඹුවක් වැටෙනවාද කණ්ණාඩියට? නෑ. නෑනේ අන්න බලන්න. එහෙනම් එබෙන මොහොතේ නේද ඒකට වැටෙන්නේ. වැටෙන්නේ. එතකොට එබි ලයින් වුණාට පස්සේ අන්න හරි. එබි ලයින් වුණාට පස්සේ නෑනේ. අන්න මේ වගේ සිද්ධියක්. ඒ පිළිබිඹුව ගන්න දෙයක් තියනවාද? ඔබ කියලා ගන්න පුළුවන් තේ පිළිබිඹුව. ගන්නත් බෑ. හැබැයි දැන් ඒක අල්ලන්න බෑ මොකක් කරන්න බෑනේ. ඔන්න ඔය වගේ නේද මනසේ වැටෙන ඔන්න ඔය රූපේ. අන්න හරි. ඒ කියන්නේ අපිට ඇහැ රූප ගැටෙන්නත් උනේ. ඒ ක්‍රියාව වෙනවා. ඒ ඔක්කොම වෙනවා. අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණට ඒකට අදාළ එකක් නෙමෙයි මේ මනස හදාගන්නේ, හිත හදාගන්නේ. හදන්න. අන්න හරි. මේ හිත හදලා මනස පෝෂණය කරන්නේ අර ගැටෙන එකට අදාළ එකක් නෙවෙයි. ඒකනේ ඔබට ඒක පෞද්ගලික වෙන්නේ. ඔව්. ඒ කියන්නේ එකම සද්දි 100 එකනාට එක එක විදිහට යනවා. එක එකනාට එක එක අත්දැකීම්නේ තියෙන්නේ නේද? එක එකනාට අන්න හරි. එකම එකම දේ වුණත් දහ දෙනෙකුට අත්දැකීම් 10ක්. අන්න හරි. අපි එකම අපි අපි දුමු එකම තේජෝග්ගේ තේ හදනවා කිය. 10 කෝප්ප 10කට දාලා දුන්නොත් 10 දිනක් බිව්වොත් 10 දිනාට තේ 10ක් නේ හම්බ වෙන්නේ එහෙමයි අන්න හැබැයි ඔබ හැදුවේ එකට එකක් නේ ඔව් එතකොට බලන්න එතකොට ඔබ හදපු තේක කාටද හම්බ වෙන්නේ කාටවත් හම්බ වෙලා නැහැ නේද? මටවත් හම්බ වෙන්නේ මටවත් හම්බ වෙන්නේ. හරියට ඉදැක්කද වැඩි. මාර මාර වැඩක් ඒක. ඒක දැන් ඒක දැන් ඔකට තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ ලස්සන මේ කියන්නේ ගහක් තියෙනවා පුරාණ ගහක් තියෙනවා. අපි හිතමු ගහක් තියෙනවා. මේ ගහ ගහවට යනවා මේ කුෂිකර්ම නිලධාරී. මේ එතකොට මේ ඉගෙන ගන්න ජීව විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක්. ලී මෝලක් තියෙන මුදලාලි කෙනෙක්. වට්ටේ. වඩු වැඩ කරන මිනිස්සෙක්. ගොවියෙක්. එතකොට මේ පරිසර හිතකාමියෙක්, චිත්‍ර ශිල්පියෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔය ඔක්කොමලා ගිහිල්ලා ඕක බලනකොට ඔය ඔය එකම රූපයක් නේ දැන් කොහොම වැටෙන්නේ? බලන්න 100 දෙනෙක් ওই කට්ටිය එක එක විදිහට 100 හදාගන්නේ. ලී මෝල් කාර්යයට මොකක්ද දෙන්නේ? මේකෙන් ඉරන්න පුළුවන් දිග අඩි ගන්න. ලෑලි කොච්චරක් දාන්න පුළුවන්ද? මේකෙන් කොච්චරක් වටිනවද? එයාට ඉන්නේ වෙනම කතාවක්. නේද? ලී ලී වඩඩට මොකක්ද දෙන්නේ? එයාට එනවා මේකෙන් හදන්න පුළුවන් කැබිනට්, අල්මාරි, යටලී මෙච්චරක් මෙච්චරක් එයාට ඉන්නේ ඒවා. නේද? එතකොට පරිසරවේදියාට එන්නේ ආ මේක මෙහෙමයි මෙච්චර වටිනා ගහක් මේක මෙච්චර කාලයක් පරණයි. එයාට හම්බ වෙන්නේ මේ පැත්තෙන්. කුෂිකර්ම නිර්දේශයට තව පැත්තකින්. නේද? එතකොට ජීව විද්‍යාව හදාරන දරුවට තව පැත්තකින්. චූටිම ළමයෙක් ගියොත් නේද? පොඩිම ළමයෙක් වඩාන ගියොත් මොකවත්ම නැහැ. එයාට එයාට වෙනම මේක. නිකම්ම චිත්‍රයක් විතරයි. <laughs> නේද? එතකොට <laughs> එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් ගියොත් එයාට හොඳට ඉඳගෙන භාවනා කරන්න පුළුවන් හොඳ තැනක්. ආන්න ඒ වගේ එක එක විදිහට දැන් මේක හමු වෙන්නේ කින් එක්කෙනාට නේද ආන්න බලන්න එතකොට ඒ ඒ ඒ අපි හිතමුකෝ දැන් සත්තු ටිකක් ඉන්නවා කියලා ඒ ඒ කුරුල්ලන්ට ඒගොල්ලන්ට නවාස වාසස්ථානයක් සමහර කෙනාට ඒ ගහේ ගෙඩි හැදෙනවා නම් ඒගොල්ලන්ට ආහාර සපයන ප්‍රභවයක් එක එක විදිහට මේක අහුවෙන්නේ නේ අන්න බලන්න අන්න දැන් ගොවි මහත්තයාට යපිතුම අපි ගෙඩි හැදෙන ගහක් කියලා එයාට එයා අන්න එයාට වෙන පැත්තකින් අහුවෙන්නේ එයාට ආදා එයා ජීවත් වෙන මාර්ගයක් එයාට තියෙන්නේ නේද එතකොට මේ බලන්න එක එක විදිහට මේ ගහ හම්බ වෙන්නේ නේ එතකොට බලන්න දැන් ওই මම උදාහරණයක් පෙන්නුවේ එහෙනම් බලන්න ඒකයි මේ කියන්නේ අපි එකම දේ අපි හිතමු දැන් මෙහෙම ඔබතුමිය විවාහ කළා ඔව් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හරි දරුවෝ දෙන්නයි මහත්ය. ඉඳලා ඒගොල්ලන්ටත් මුණුබුරොත් ඉන්නවා. අන්න හරි. එන්න මුණුබුරෝයි ටිකයි දැන් ඔක්කොම ඇවිල්ලා ඉන්නවා කියලා හිතන්නකො ගෙදර. දැන් ඔන්න ඉරිදා දවසක්, නිවාඩු දවසක් ඔන්න අද ඔබතුමීලා ගෙදර පාටියක්. පාටියක් කියන්නේ ඒ දරු මුණුබුරෝ ඇවිල්ලා දැන් ඕගොල්ලන්ට හරි සතුටුයි ඈ. දැන් ඔන්න බලන්න. දැන් ওই දරුමුණු ගුරුව ටිකට ඔබතුමියෝ පේනවනේ. පේනවා. ඔබගේ දරුවෝ ටිකට. දරුව දෙන්නට ඔබතුමියෝ හම්බ වෙනවා. මහත්යක් ඉන්නවා. මුණුබුරුව ටිකක් ඉන්නවා. බලන්න ඔබගේ රූපයේ දරුවට ගැටෙනකොට එයාට හම්බ වෙන්නේ අම්මා. අම්මා කිය අම්මා කියන තැනින් හම්බ වෙනවා. දරුව දෙන්නෙක් ඉන්නවා කියවනේ. බලන්න දෙන්නට අම්මලා දෙන්නෙක් නේද හම්බ වෙන්නේ. දෙන්නේ හම්බු. අර මහත්යට හම්බු වෙන්නේ බිරිඳ කියලා ওই රූපෙට. එතකොට බලන්න අර මුණුබුරුව ටිකට හම්බ වෙන්නේ ආච්චිලා ටිකක්. මුණුබුරුව පස් දිනක් හිටියොත් පස් දිනකට ආච්චිලා පස් දිනක් හම්බු වෙනවා. <laughs> එක මුණුගුරෙත් එක මුණුගුරෙත් හම්බ වෙනවා කරුණාවන්ත ආච්චි කෙනෙක්. තව මුණුගුරෙත් හම්බ වෙනවා නපුරු ආච්චි කෙනෙක්. කොහොමනේ හම්බ වෙන්නේ? එතකොට බලන්න එකම රූපෙක ඉති එක්කෙනා ලෝක ටික හදාගන්න. දැන් ඔන්න මම ඊගා කතාව ගන්නවා. දැන් ඔය ඔක්කොම එක গিදරද ඉන්නේ. නෑ. <laughs> අන්න එකයි බලන්න වැඩි. අපිට හිතෙන්නේ එක ගෙදර හම්බුණා කියලා නේද ඉන්නවා කියලා නේද ඔයගේ ඔයගේ මොනුගුරුවත් පස් දෙනාට පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනාට පස්සේ දියකට හම්බ වෙන්නේ දරුවෝ දෙන්නට දෙවි දියකට හම්බ වෙන්නේ ඔබට වෙන විදියකට හම්බ වෙන්නේ මහත්යට වෙන විදියකට එතකොට කාටද ඔය ගේ හම්බ වෙලා තියෙන්නේ එතකොට ඇත්තට කාටවත් හම්බෙලා නැහැ. ඒකේ මොකද්ද තේරුම? එක ගෙදරක අපි ඉන්නවා කියලා හිතුවට අපි ඉන්නේ 10 දිනක් හිතුව ගෙවල් 10 ක ඉන්නේ. 10ක අන්න බලන්න ඔබට තේරුණාද නෑ සිතුවිල්ලට වැඩිය ඒක හරහා හදාගන්න ලෝකයේ තුල නේද අපිට ගේ හම්බ වෙන්නේ මේ ගී කියන දැන අන්න බලන්න එතකොට ඔබතුමියට ගේ හම්බ වෙනකොට ඔබතුමියට ගේ ගේ තියෙනවා විශේෂ තැන් නේ එතකොට ඒ ගේ ඒකට අනුව තමයි ඔබතුමියට ගේ හම්බ වෙන්නේ මහත්යට ගේ හම්බ වෙන්නේ එයාට එයාගේ ඒ තියෙන ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයත් එක්ක උතන පරිහරණය වෙන විදිහට මුළු බරෝ ටිකට ඇවිල්ලා ඒ විදිහට දරුවෝ ටිකට ওই විදිහට බලන්න එක්කෙකුට බලන්න එකම ගෙදරක අපි වාසය කරනවා කියලා කියන අන්න හරි එක එක පංචස්කන්ධ උපදින්නේ නේද මහත්තයා අන්න හරි පංච උපාදානස්කන්ධ එක එක පංච උපාදානස්කන්ධ පංචස්කන්ධේ ඔව් අල්ලගත්තොත් පංච උපාදානස්කන්ධයක් තමයි මේ එක එකනට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධම තමයි ඉපදෙන්නේ. <laughs> අල්ලගත්ත කියන්න දෙයක් නැහැ. අනාව අනාව අනාවබෝධයක් තියෙන්නේ රහතන් වහන්සේට නේද? අනාවබෝධයක් තුල පංචස්කන්ධමයි ඉපදෙන්නේ. ඇත්තටම මෙහෙමයි. දැන් ওই විග්‍රහයේදී අපි කියනවා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියලා. පංචස්කන්ධ කියලා කියන්නේ මූලික විග්‍රහය. ඕක වෙන සිද්ධිය. ඒ කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඥා සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ඔක විග්‍රහ කරන මූලික විග්‍රහය තමයි පංචස්කන්ධ කියන්නේ. නමුත් අපි ඒක තව ටිකක් විග්‍රහ කරගෙන කරනවා රහතන් වහන්සේට අර චන්දරාගයේ යෙදෙන්නේ නැති නිසා උන්වහන්සේට පංචස්කන්ධ කියලා. අනිත් ඔක්කොටම පංච උපාදානස්කන්ධ. එතකොට එතන වෙනස මොකද තියෙන්නේ? චන්දරාගය යෙදෙන එක විතරයි. ස්පර්ශයේ චන්දරාගය යෙදෙනවා. අන්න ඒකයි වෙන්නේ. අන්න ඒකයි. එච්චරයි වෙනස තියෙන්නේ. ඉතින් අපිට ඕන නමක් දාන්න පුළුවන්. ඕතනට. එකම දේ වෙන්න ඕනේ කෙලෙස් ඇති සහ කෙලෙස් නැති කියන ස්වභාවය. ඔන්න එච්චරයි වෙනස. එච්චරයි වෙනස. එතකොට මම කියන්නේ දැන් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට මේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවනේ. එහෙම් පිටින්ම තියෙනවා. මොකද එතන ඇයි දෙයියනේ මම කියන දෘෂ්ටිය විතරෙන් නැති වෙලා තියෙන්නේ නේද? මම කියන දෘෂ්ටිය විතරයි දස සංයෝජන වලින් තුනයි ප්‍රහීන වෙලා තියෙන්නේ. මේ ආ ඒ කියන්නේ 12 ආකාරයක විපල්ලාස වලින් 8යි නිරුත් වෙලා තියෙනවා. අනිත් ඒවා තියෙනවා. එතකොට එයාට තියෙනවා. පෘථග්ජන ස්වභාවයේදී සම්පූර්ණයෙන්ම පංචස්කන්ධ ස්වභාවයක්මයි ඇති උනේ. චන්දරාගේ යෙදීදී. සෝවාන් වෙච්ච තැන ඉඳලා එයාට එතන ඉඳලා චන්දරාගේ නොයෙදෙන තැන් යෙදෙන්න පටන් ගන්නවා. ආ හරි. එතකොට ඒක ටික ටික ටික ටික වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ කෙලෙස් නැතුව එයා දකින්න පැත්ත වැඩි වෙනකොට තමයි මාර්ගය වැඩිලා යන්නේ සකදාගාමී වෙන්න. එතකොට මොකද්ද ආන්න අන්න හරි. මේ එතකොට මොකද්ද වෙන්නේ? අන්න එතකොට එතකොට අර කාමරාග දැන් කාමරාග පිටික තියෙනවනේ එහෙමම. ඒ කියන්නේ කාමරාග කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ රූපරාග අරු ඒ කියන්නේ එයාට මේ තව තව දුරට මේ ඇහැ ඇහැ ඇහි ඇහැ කාමයක් ලෙස පාවිච්චි කරන්න අහු වෙනවා එයාට. කාමයේ සැපයි කියන තැනින්. අන්න හරි. ඒ කියන්නේ ආයතන 12 එයා තව දුරටත් පරිහරණය වෙනවා කාමයේ සැපයි කියන තැනින් තව දුරටත්. තව දුරටත් වෙනවා. එහෙමයි. ආ එතකොට එතනදී මොකද වෙන්නේ? මේ රූප තණ්හා, රස තණ්හා ඔය ඒ කියන්නේ මේ මේ ශබ්ද සංඥා, ගන්ධ ගන්ධ මේ ගන්ධ සංඥා මේ තණ්හා කියන මේ ස්වභාවය යෙදෙනවා. තවදුරටත් යෙදෙනවා. හ්ම්. ඒ කියන්නේ ඇහැ රූප ගැටෙනවා ස්වභාවය. ඔව්. එතන මහත්ය ඇතිවීම නැතිවීම තුල නේද ඉන්නේ ඇතිවීම සහ ඇති වෙනවා ඒකේ ඇත්ත දකිනවා ඊට පස්සේ ආයෙ සමහරට ඇති වෙනව නැති වෙනවා වාගේ තත්ත්වයක නෙවෙයි දේ ඉන්නේ සෝවාන් ඵලයට. ඔතන ඇති වෙනවා නැති වෙනවා කිව්වහම මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද ඇති වෙන්නේ? සමුදේ වෙනවා. මොකෙන්ද සමුදේ වෙන්නේ? පංච පටිසමුප්පන්නෝ සමුදේ වෙනවා. අවිද්‍යාව රසීස විරාග නිරෝධා සංඛා මේ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා සමුදේ වෙනවා. එතකොට මේ ධර්මතාවය වෙනවා කාමයාට. අර විදිහටම රැවටෙනවා. හැබැයි එයා මේ අවබෝධය තුල දකින්නකොට මේක වෙන්නේ මෙහෙමයි කියලා එයා එතන ඉන්නේ අන්න අවබෝධය තුල. ඒ මොහොතට. අවබෝධයෙන්. අන්න අන්න එතන නිරෝධය තුල එයා ඉන්නේ. අන්න නිරෝධය තුල. ඒ මොහොතට එයාට අර මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ටික ටික ඔන්න වැටෙන තැන. ඒ අන්න හරි කියන්නේ අවබෝධයක මොහොතක් ඉන්නවනම් ඒ ඒ ප්‍රමාණයට එයාට එයා එයාට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙනවා පොඩ පොඩ. අර බැටරියක් චාර්ජ් වෙනවා. තේරුණාද? බැටරිය චාර්ජ් පටිගිය පටිගිය ඇති වෙන්න පුළුවන්. හැබැයි පටිගිය තුලත් අර මහා දැඩි පටිගියක් නෙවෙයි. ඒක සාමාන්‍ය විදිහට තරහක් ඇති වෙලා මේ ඒක පස්සේ එයා දකිනවා මේක මේ මම මට ඒක වැරදි මෙහෙම කියන එක අපහු දකිනවා නේද? අර දැන් මෙහෙමයි පළවෙනි සැරේට දැන් සත්‍ය ඥාන පහළ වෙනවා කියන්නේ සෝවාන් වෙන තැන. ඔය කිව්ව තැන. ඒ කියන්නේ ඒ සත්‍ය ඥාන පහළ වෙච්ච තැනම දර්ශනීය දැන් දැන ගන්නවා හරියටම. දැකගෙන තියෙන්නේ දැන්. දැකගත්තට වැඩි ඉවර නෑ. ඇයි කාමරාග පටික කියන එක එහෙමම වගේ තියෙනවා. ඒ කියන්නේ ඇලෙන්න ඇලෙන්න පුළුවන් ගැටෙන්නත් පුළුවන්. හැබැයි ගැටෙන්නත් පුළුවන්. දැන් ඒ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. රැවටෙනවා. ඇලෙනවා, ගැටෙනවා, රැවටෙනවා මේ ඔක්කොම. හැබැයි එන්න එන්න අඩු වෙනවා. එන්න එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ගැටිලා යනවා. යනකොට එයාට අතරමඟදී තීරෙනවා. මේක මෙහි ප්‍රශ්නයක් නෙවෙයිනේ මෙහිනේ තියෙන්නේ. එයා අන්න ආපස්සට එනවා. එතකොට බලන්න ඒ ඔන්න හොඳයි පටන් ගන්නෙ. මුලින් මුලින්. ඒ කියන්නේ මුලින් මුලින් ওই විදිහට පටන් අරගෙන යනකොට ටික ටික ටික ටික ටික ටික අර ආයතන ඇදගෙන දුවන්න යනවා. හැබැයි දුවන්න යනකොට දැන් එයාට ඒක දැන් තීරෙන නිසා ටික ටික කන්ට්‍රෝල් වෙන්න ගන්නවා. වෙන්දා වගේ යන්නේ නැහැ. වෙන්දා ලනුව දිග තියෙනකම්ම ගියානේ ඇදගෙන. දැන් මේක ලනුව දිග තියෙන තැන යන්නේ එක්ක මේ මේ මීටර 10ක් යන්න තිබුණා නම් මීටර 8ක් විතර ගිහිලා නවතිනවා. මීටරේ ඔන්න ඔය විදිහට එන්න එන්න එන්න එන්න කබේ දිග අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි වෙන්නේ. ඒ වෙනකොට මොකද වෙන්නේ? කාමරා දුරු වෙනවා. අර අන්න අන්න බලන්න පටිගය දුරු වෙනවා. ඕමෝම යනකොට දැන් මොකද වෙන්නේ? සකදාගාමි වෙනවා. සකදාගාමි තත්ත්වයට එනකොට කාමරාග පටිග සාමාන්‍යයෙන් 150ක් 50ක් වගේ ගෙවිලා තියෙනවා. එතකොට බලන්න අර ආයතනත් එක්ක ගැටෙන ගැටිල්ල එන්නෙන් අඩු වෙනවා. ටික ටික ටික ටික ටික ටික. ඕමෝ තව තව ඉස්සරහට ඉස්සරහට යනකොට අනාගාමී ස්වභාවයට එනවා. අනාගාමී ස්වභාවයට එනවා කියන කියන්නේ ඒ ප්‍රමාණයට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා. ඒ කියන්නේ කාමරාග පටික සම්පූර්ණයෙන්ම තුරු වෙලා යනවා. එතකොට බලන්න අර සක්කාය දිට්ඨිය මුලින්ම දුරු වුණා. ඊට පස්සේ මම කියන හැඟීම තිබුණා. අන්න ඒක දී වෙලා දී වෙලා දී වෙලා දී වෙලා යනවා. මම කියන හැඟීම සක්කාය මේ සංඥාව. මේක දී වෙලා දී වෙලා දී වෙලා ගිහින් අනාගාමී ස්වභාවයට එනකොට තවදුරටත් කාම ලෝකයක ඉපදෙන්න තියෙන ඒ කියන්නේ කාම සුගතියක ඉපදෙන්න තියෙන හේතු නැහැ හේතු නැහැ අවස්ථාව ඒ අවස්ථාව ඒ ඒ අවස්ථාව නැහැ දැන් තියෙන්නේ මොකද්ද රූප රාග අරූප රාග කියන බ්‍රහ්ම රාග අන්න බලන්න ඒ කියන්නේ දේව ලෝකයක දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකයක සතර අපායට ඉපදෙන්න තියෙන කිසිම හේතුවක් ඉතුරු වෙලා නැහැ දැන් එනකොට පිරිසුදු ආවාසය බ්‍රහ්මතල. බුද්ධවස් බ්‍රහ්මනාථ. අන්න සක්කාය සක්කාය චිත්ත කියන ස්වභාවය එතකොට ක්‍රියාත්මක කරනවා. මම කියන දැනීමක් තියෙනවා. අර අනුශය මට්ටමින් අහු වෙලා තියෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක බලන්න ඒ ඒ එන ගණනේ දැනුම වෙන්නේ අර පංච උපාදානස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනකොට රැවටෙන ස්වභාවය එන්නේ අඩු වෙලා. දැන් එයා ඉන්නේ අවබෝධය තුල සෑහෙන දුරට. සෑහෙන අවබෝධයක් තුල ඉන්නේ. අන්න එතකොට එයා එයා ඉන්නේ Nirodha ස්පර්ශ කරමින් හැමතිස්සෙම. එයා ඉන්නේ නිරෝධයමයි. ආ නිරෝධය. ඒකට සමුදයක් ඒ කියන්නේ මේ මහත්මයා සමුදයක් කියන්නේ සමුදය කියන තැන අර හටගෙනම නැති බවද දකින්නේ. ඒ කියන්නේ එයා දන්නවා මේ සිද්ධිය එයාට අදාළ එකක් නෙමෙයි කියලා. මේ සිද්ධිය අටිසම්පන්නව හට ගන්නවා. ඒක එයා ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. ඒ සිද්ධිය එතකොට හැම වෙලෙම දකින්නේ යා නිරෝධයේද? හැම වෙලෙම නිරෝධයද? එතකොට බලන්න එයා ඒකේ නැති වෙනකොට එයා ඉන්නේ අවබෝධය තුල නේද? එයා ඒ හටගන්න පංච උපාදානස්කන්ධය තුල මම කියලා අරගෙන යන්නේ එතකොට බලන්න ඒ තුල නැති වෙනකොට එයා ඉන්නේ අවබෝධය තුල. එතකොට අවබෝධය තුල ඉන්නවා කියලා කියන්නේ Nirodha තුල නේද එයා ඉන්නේ එතකොට. ආ ඒ කියන්නේ එයා ඉන්නේ අවිද්‍යාව, අසිස විරාග නිරෝධා, සංඛාර නිරෝධා කියන දැන එයා ඉන්නේ. එයාට එයාටයි එයාට සමුදේ වෙන්න දෙයක් නැහැ දෙයක් නැති බව එයා මේ අවබෝධ කරගෙන ඉන්නේ සමුදේ වෙන්න දෙයක් නැහැ කියලා. මෙහෙමයි. ඒ සමුදේ වෙන එක වෙන සිද්ධිය දැකලානේ තියෙන්නේ. ඒක වෙනවමයි. ඔව්. හරිද? ඒක වෙනවා. ඒකට අයිතිකාරයගෙන් අයින් වෙලා ඉන්නේ. ඒ වෙන සිද්ධිය වෙනවා. එයා ඒක එයාට ඒක නවත්තන්න බෑ. අයිතිකාරයෙක් නෑ. අයිතිකාරීත්වයක් නෑ. අන්න අයිතිකාරයෙක් නැති ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලිය සිද්ධ වෙනවා. තවදුරටත්. ඒක ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරනවා. එහාට එක නතර කරන්න බෑ. ඒක වෙනවා. රහතන් වහන්සේටත් ඒක වෙනවා. ඒකට රැවටෙන්නේ නැහැ. ඉස්සල්ලා ඒකනේ මම කියලා අල්ලගත්තේ. ඒ හටගන්න එක මම. මම මගේ මගේ ආත්මය කියලා අල්ලගත්තේ උකනේ. ඕක තමයි දී වෙලා යන්නේ. ඕක තමයි දී වෙලා යන්නේ. ඒ කියන්නේ දෙයක් එළියේ දෙයක් වුණා නම් දෙයක් බව දැක්කනම් එතන හැම තැනම ඉන්නේ මමනේ. අන්න හරි. අන්න හරි. එයා මේ ක්‍රියාවලිය දකින්න වෙන සිද්ධිය. ඒක තමයි අවිද්‍යාව තමයි දුරු වෙන්නේ. අවිද්‍යාව තණ්හා දෙක තමයි දුර වෙලා යන්නේ. එතකොට රැවටෙන්නේ නැහැ. අන්න එයා ඉන්නේ එයා ඉන්නේ නොරැවටීම තුල. එතකොට නොරැවටීම තුල ඉන්න ප්‍රමාණයට එයා ස්පර්ශ කරන්නේ මොකද? නිරෝධය. එයා එයා ස්පර්ශ කරන්නේ නිරෝධය. ඒ ප්‍රමාණයට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අන්න එකයි වෙන්නේ. එහෙම එහෙම ගිහිල්ලා තමයි පූර්ණ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් එක මොහොතකදී පූර්ණේ වෙනවා. අන්න ඒ වෙලාවේදී අර සක්කාය චිත්ත කියන එකත් නැති වෙලා යනවා. අන්න සක්කාය චිත්ත ආරියෂ්ඨාංගික මාර්ගයේ පූර්ණ වෙච්ච තැන අන්න බලන්න සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඥාන දර්ශන දෙකත් එක්ක අරිහත් භාවයටපත් වෙනවා. තවදුරටත් සත්පුද්ගල භාවයෙන් බිඳුවක්වත් එතන එතන ඉහට යෙදෙන්නේ නැහැ. එහෙනම් මොකද මේ කිව්ව කතාව? අවිද්‍යා තණ්හා ඇති කල්ලි සත්‍යය ඇත. සත්‍යත්වයක් පැනවෙනවා. අවිද්‍යා තණ්හා නැති කල්ලි සත්‍යත්වයක් පැනවෙන්නේ නැහැ. අන්න බලන්න. පැනවෙන්නේ නැහැ. ඔන්න කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඕමයි. ආන්න එතන ඉඳලා දැන් බලන්න අරියදුන් වහන්සේ වුණා කෙලෙස් පරිණිරවාණය සිද්ධ වුණේ. කෙලෙස් පරිණිරවාණය සිද්ධ වුණා කියන්නේ රාගක්ඛ්‍ය නිබ්බාන, දේශක්ඛ්‍ය නිබ්බාන, මෝහක්ඛ්‍ය නිබ්බානන් කියන ස්වභාවයටපත් වුණා. නේ? අන්න බලන්න. එතකොට ඒ තත්ත්වයටපත් වෙනකොට තවදුරටත් අවිද්‍යාවයි තණ්හාවටයි ක්‍රියාත්මක වෙන්න ක්‍රමයක් නැහැ සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනවා. නමුත් දැන් රහතන් වහන්සේට ඒ කියන්නේ ඒ ස්වභාවය තවදුරටත් පවතිනවානේ. එතකොට ඒ එතකොට උන්වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ මේ මොහොතේම. නමුත් ඒ මොහොතේ ඇත්තටම පිරිනිවන් පාලා ඉන්නේ. ඒ කියන්නේ ඒ අරිහත්ත්වයට පත් වෙනවා. කෙලස් පරිනිර්වාණය කරලා ඉන්නේ. කරලා ඉන්නේ. කෙලස් පරිනිර්වාණය. අන්න හරි. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන ස්වභාවය අපි පැනෙව්වට උන්වහන්සේට එහෙම එකක් පැනෙන්නේ නැහැ. අන්න එකයි වැඩි. අපිට පණවන්න වෙනවා. උන්වහන්සේව පරිහරණය උන්වහන්සේත් එක්ක දඬුවම් කරන්න. උන්වහන්සේ සත්පුද්ගල භාවයෙන් තොරව පරිහරණය වෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේටවත් රහතන් වහන්සේ උන්වහන්සේට උන්වහන්සේවත් නැහැ. හම් වෙන්නේ අන්න ඒකයි වැඩි. නමුත් ඒ ඒ ඒ ඒ ඒ සංසිද්ධිය දිගටම ක්‍රියාත්මක වෙනවා. මොකද අපි හිතමු උන්වහන්සේට උන්වහන්සේගේ පුරාණ විභාගයකට ඔය සකස් වෙනවන්නේ තව දුරටත් මේ අව්‍යාකෘතෝ ඔය ඔය ක්‍රියාවලිය. එතකොට ඒ අව්‍යාකෘතෝ සකස් වෙන ක්‍රියාවලිය සකස් වෙනවා උන්වහන්සේට. එතකොට ඒක සකස් වෙන ක්‍රියාවලිය තුන උන්වහන්සේ ඒ කවදා හරි දවසක ඒ ජීවිත ඉන්ද්‍රිය බින්දනකම් උන්වහන්සේට ඉන්න වෙනවා. උන්වහන්සේට ඉන්න වෙනවා. ඔය කය පරිහරණය කරගෙන ඉන්න වෙනවා. එතකොට අර කායික දුක්ඛය කියන එක එනවා. දැන් කයේ ස්වභාවයම දුකක් නේ කොහොමද? ඇයි මේක විපරිණාමය වෙන ධර්මතාවයන්නේ මේ කය කියන්නේ. එතකොට ඒ ඒ දුක් ටික දුක් ටික කයට දැනෙනවා. අයට දැනෙනවා. ඒකනේ රහතන් වහන්සේලා පුළුවන් ඒගොල්ලන්ගේ මොකද්ද ඒ ඒ අරිහත්ත්වයටපත් වුණාම මොකද්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? දැන් ගිහියෝ නම් බලාපොරොත්තු වෙන්නේ දැන් නෑ. ඔව්. ඒ කියන්නේ නිවන නෙමෙයි. ඒක පරිණිරවාණයනේ. පරිණිරවාණය අන්න හරි පරිණිරවාණය. පරිණිරවාණය. ඇයි? තව අවුරුදු 20ක් ගිහිල්ලා වෙන්නේ ඒකයි. එතකොට ඒ 20 දී දුක් විඳින්න වෙනවා කායික දුක්ඛයක්. නේ? කායික දුක්ඛයක් විඳගෙන යන්න වෙනවා. දුක් විඳින්නම ඕනේ. විපාකයක්නේ. විපාකයක්නේ. එතකොට බලන්න ඒකිනුත් නිදහස් නේ. පුළුවන් තරම් ඉක්මනට පිළිවන් පෑවනේ. එතකොට ඒගොල්ලෝ කැමති වෙන්නේ මොකද? ඉක්මනට පිළිවන් පාන්න. ගිහි අනිත් අය කෘතඥයෝ කැමති වෙන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න. අන්න බලන්නකො දෙකේ වෙනස. පෘථග්ජනය බලන්නේ තව එක හුස්ම රැල්ල බලවතුලා තියෙන්නේ අන්න හරි තව එක හුස්ම රැල්ලක් තව එක හුස්ම රැල්ලක් හරි දාගන්න පුළුවන් නම් පෘථග්ජනය බලන්න ඒ උස්ම රැල්ලක් දාගන්න ඔක්සිජන් සිලින්ඩරයකින් හරි දාගන්න නේද ඒගොල්ලෝ ජීවිතේ ඉල්ලනවා රහතන් වහන්සේලා ජීවිතේ අතහැරෙනවා අතහැරලා ආන්න ඒක තමයි උන්වහන්සේලාට මේ මහත්මයා දැන් උන්වහන්සේලාට පරිණිරවාණය කරන්න හිතුනොත් උන්වහන්සේලාට පුළුවන් නේද මේ දැන් දවස් 7ක් ඔය කෑම නොකා නොබී ඉඳලා ජීවිතය අතහරින්න පුළුවන් නේද? එහෙමයි. ඒක හැමෝටම කරන්න බෑ. ඒක ඒක කරන්න පුළුවන් අභිඥාලාභී මහරහතන් වහන්සේලාට විතරයි. ඒ අභිඥා ඒ අභිඥාලාභී මහරහතන් වහන්සේලාට අභිඥා ශක්තියෙන් කර්ම ශක්තිය බිඳින්න පුළුවන්. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය කියන බිඳින්න පුළුවන්. කර්ම ශක්තිය අභිභෝල යන්න පුළුවන් අභිඥා ශක්තිය වලට. එතකොට උන්වහන්සේලාට පුළුවන් ආයු සංස්කාරය අතාරින්න. නමුත් හැම රහතන් වහන්සේ කෙනෙක්ටම අභිඥා ශක්තිය නැහැ නේ. එතකොට උන්වහන්සේලට අවධාරමේ කර්ම ශක්තියෙන් ආයුෂය දීලා තියෙන මේ කියන්නේ ඒ කර්මයේ දීලා තියෙන ආයුෂය ගෙවෙනකන් කය පරිහරණය කරන්න වෙනවා. ආ ඒකෙන් බිඳනකන් ඉන්න වෙනවා. අනිත් උන්වහන්සේලා දැන් මොන හරි කර්මයක් බලවත් කර්මයක් කරලා තියෙනවා ඒක විඳවලාම තම පරිනිර්වාණය කරන්නට වෙන්නේ නේද? ඊට කියන්නේ ඒක නිෂේධනය කරන්න පුළුවන් බලවත් කුසල කර්මයක් නැත්තම්. එතකොට අර අර අරක එනවා මොකද අහෝසි කර්මයක් හැටියට ආයි යන්න යන්නේ දැන් මේ අවසාන තැනනේ යන්නේ. එතකොට ඒක විපාක දෙන්න අවස්ථාවක් නැති වුනහම බලවත් මේව එනවා ඇදිලා. ඇවිලා ඇවිලා ආනන්තරිය පාප කර්ම තමයි එහෙම වෙන්නේ නේද? නෑ ඒව විතරක් නෙමෙයි. අනිත් ඒවත් අනිත් ඒවත් එනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ බලවත්ම දේවල් ටික තමයි ඇදිලා එන්නේ. ආනන්තරිය කියන එක ඉතින් බලවත්ම එකක් නේ. එහෙම එකක් තියෙනවා නම් ඒක එනවා ඇදිලා. ඔව් ඒක එනවා ඇදිලා. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ කතාවේ තියෙන එක නේ මුගලන් මහරහත් ඒක උනානේ. ඔව් එක එක එක එක අයගේ ඒ බලවත් වෙලා තියෙන කර්මයන් විපාක නොදී තියෙන ශේෂව තියෙන ඒවා හරිය එන්න පටන් ගන්නවා. මොකද ආයි මේක පරිසම් දෙන්න තැනක් නැහැ නේ. ආයේ කාලයක් එන්නේ නැහැ නේ කොහොම අවස්ථාවක් ඒක ඒක ඒක දිට්ඨ ධම්ම වේදිනී එකක් වෙන්න පුළුවන්. ඒක හැබැයි මෙතනදී දිට්ඨ ධම්ම වේදිනී එකක් තියෙනවා නම් අරිහත්ත්වයේ කියන එක ටිකක් හරි අමාරු තැනක්. මේ එතකොට බලන්න අපරාපරීය වෙන්න පුළුවන් උපච්ච වේදිනිය වෙන්න පුළුවන් ඔය අපරාපරීය කියන්නේ අන්න හරි ඔය අපරාපරීය කියන එක ඕනම ඒ කියන්නේ දෙවෙනි දෙවෙනි භවයෙන් පස්සේ ඕනම වෙලාවක පරිසන්දෙන එක එතකොට බලන්න ආන ඒ කියන්නේ ඒව තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවෙන් තමයි ඇදිලා එන්නේ. තියෙන්නේ. <laughs> අන්න හරි. ගොඩක් වෙලාවට ඒව තමයි. ඒ කියන්නේ පෙර විපාක නොදීපු බලවත් කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. කුසල කර්ම මතුවලා එනවා. ඔව් කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. දෙකෙන් ඕනම එකක්. වෙන්නත් පුළුවන්. දෙකෙන්. ඒක ඇදිලා ඇවිල්ලා ඒක සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකයි. ඔව්. අන්න ඒක. අර අර මේ කවුද අර ස්වාමීන් වහන්සේ අර පසේ ගුටි කෙනෙක්ගේ දානය ගින්නට දාපු ලෝහිතද මට මතක නෑ. ඒ ස්වාමීන් වහන්සේලාත් එහෙමනේ අවසාන මොහොත දක්වා දානේ ටිකක් අතරරම් වළඳන්න බැරි වුණා නේද? අන්න ඒක තමයි. ඒ ඒ කතා ප්‍රවෘත්ති වල තියෙන්නේ ඇත්තටම අපි අල්ලන්නේ ඔය ඔය ඔය ඔය ඔය කතා වලින් අපි ගන්නේ ලෞකික අර්ථයන්. ඒව නෙමෙයි දකින්න ඕකේ ලෝකෝත්තර අර්ථය දකින්න ඕනේ. ඒ ලෝකෝත්තර අර්ථයේ මහා ගැඹුරු එකක් පෙන්වලා තියෙන්නේ අපිට. ඒක ඉතින් මේ දහම හරියට අහුවෙච්ච කෙනෙක් තමයි අහුවෙන්නේ. නැත්තම් අපිට හම් වෙන්නේ නිකම්ම නිකන් කතා ටිකක් විතරයි ඔය මේ ඒ ඒ කතාන්දරයක් විතරයි අනිත් ඒක තමයි දැන් ඔබතුමීට ඒක මතක් වුණේ බලන්නේ ඒ ඒ ලෝකෝත්තර අර්ථයෙන් යම් ස්පර්ශයක් තියෙන නිසානේ ඒ කතාන්දර ඒ කාව්‍ය වලට ඒකයි දැන් ඕක සාමාන්‍ය කෙනෙක්ට නිකම්ම නිකන් කතා පුතක් විතරයි <laughs> ඔය ටීවී ගැන ටෙලිග්‍රාම් එකක් වගේ එකක් එකකට ඒගොල්ලන්ට. නමුත් ඒක කියලා තියෙන කතන්දරේ පණිවිඩය ඕක නෙමෙයි. වෙන කතන්දරයක් තියෙන ගැඹුරු කතාවක් තියෙනවා. ආන්න ඒකයි. එතකොට බලන්න බුදු පියාණන් වහන්සේගේ අග්‍රසාවකයන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක්ට අර ශේෂව තිබිච්ච එකක් පරිසම් දුන්නා නම් අපි මොක්කුද? අපි මොකද? දැන් තේරෙනවා. බුදු පියාණන් වහන්සේටත් එහෙම වුණානේ. එතකොට බලන්න බුද්ධත්වයට පස්සේ බුදු පියාණන් වහන්සේටත් ඒ වගේ කර්ම පරිසම් දීම් සිද්ධ වුණා නම් අපි මොක්කුද? අපිට එහෙනම් මේ සතර පහේ දැනෙන්න ඕනේ නේද? එහෙමයි. එහෙනම් අපිට මේ ඇහැ ඇහැ ඇරිලා තියෙන වෙලාව පුළුවන් තරම් කුසලයේ පැත්තටම අපි නැඹුරු වෙන්න ඕනේ ඒක ඒ කුසල ඒ කියන්නේ බලවත් පැත්තටම හරව ගන්න ඕනේ නේද? එහෙනම් අත්ත ඒ පැත්තටම බැර වෙනකොට නේද ඒ පැත්තෙන්ම අපිට යන්න පුළුවන් වෙන්නේ. නෙන්නේ. ඒත් අපි අන්දේ වගේ නේද යන්නේ. මහත්තයා ඕ අපි දැන් එළියෙන් අපිට රිද්දනවා අපිට කොනිටනවා අපිට වෛර කරනවා ඒක මොන බොරුවක්ද නේද අපේ තුලමනේ එහි මොකක් වුණා එහි මොකක් වුණා මෙහින් නේද හදාගන්නේ හදාගන්නේ මෙහින් ඔඩේ ටික මෙහෙනේ තියෙන්නේ එතකොට එතකොට සංසාරේ අරන් යන්නේ මමමයි ඒ ලෝකෙට යන්නේ වාහනේ නේ <laughs> කවුරුත් නෙමෙයි මේ කවුරුවත් නෙවෙයි. අන්න බලන්න. ඒකද මේක මේක නොදකින්නකම් සංසාර වාහනේට අපි කාට දොස් කිව්වත් එලවල තියන්නේ අපිමයි. බලන් යනකොට. අපිමයි. ඔව් අපිමයි අරන් ගියේ. අපිමයි අරන් ගියේ. ඒ කියන්නේ ඔක අපි මම මම කියලා අල්ලන් ඉන්නකම් එනවා ඉතින් මම තමයි මගේ වැඩේ කරගෙන තියෙන්නේ නේ. <laughs> බලන්නකෝ එන්නේ. ඔව් වෙන කිසි කෙනෙකුට මහත්යටවත් දරුවෙකුටවත් මුණුබුරෙකුටවත් ගමේ මිනිසෙකුටවත් කිසි කෙනෙකුට කරන්න බෑ මමම තමයි මේ ඔක්කොම කරගන්නේ. එතකොට බලන්න අනිත් පැත්තට මේක ගොඩ යන්නත් ඒගොල්ලෝ නේද උදව් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ නේද රාගයට පෙන්නලා තියෙන්නේ. දේශය පෙන්නලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන. හොඳට බලන්න. ඒ ගැටීමත් එක්ක නේද මෙතනින් අපිට අපිව අඳුන ගන්න පුළුවන් කියන උත්තරේ එන්නේ. අපේ ඇතුලේ හැංගිලා තියෙන රාග, දේශ, මෝහ ටික අපිට දකින්න පුළුවන් ඕක පරිහරණය වෙනකොට නේද? ආ නේද බලන්න. එහෙනම් ඔය උපා දෙන්නේ ඒ කට්ටියනේ. එතකොට මම ඒ ඒ ආභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට ඔය මනෝ මනසේ හැදිලා තියෙන සංඥා ටික ඔය උපාදාය රූප ටික එන නිකන් හටගෙන නෑ නේද? නෑ. එහෙනම් ඒ හේතුව දැක්කද? ඒ හේතුව ඇතුලේ තියෙනවා නේද ලොකු පණිවිඩයක්. ඇයි මගේ ලෝකෙට මේ මේ ලෝකෙට මෙහෙම දේවල් ඇති වුනේ මහත්ය කියලා උපාදාය රූප, ළමයි කියලා, මුණුගුරෝ කියලා, මේ වගේ ගෙවල් කියලා, මේ රැකියාවල් මේ එක එක විදිහට උපාදාය රූපේ ඇති වෙනවා තියෙන්නේ. අහේතුවකට නෙමෙයිනේ. එන ලොකු හේතුවක් තියෙනවානේ. ඒකේ හේතුව අපි දැක්කේ නෑනේ මෙච්චර කාලයක්. අපිට අපිට කෙනෙක් දොස් අපිට පිහිටක් වෙලා තියෙන්නේ. එයාලා අපිට පිහිටක් වෙලා තියෙන්නේ මේක දකින්න. ඇතුළාන්තය දකින්න ඩොක්ක හනිනවා අපිට පේන්නේ නෑ. අපිට පේන්නේ අපිට අපි අන්දයි. අන්න බලන්න අපි අන්දයි. ඔන්න ඔය අන්ධභාවයේ මිදෙන තැන තමයි අන්නර ආර්ය ඇහැ උපදින තැන. <laughs> සෝවාන් වෙන තැන. අන්න ආර්ය හැ ඉපදිච්ච දවස් ඉඳලා තමයි ඕක දකින්න පටන් ගන්නේ. මේ සිද්ධිය මොකක්ද කියලා. එතනින් එහාට කාටත් එච්චර ඒ ඉපදෙනකන් අපි මොකද කරේ? එළිය ඔක්කොටම නඩු දැම්මනේ. උසාවි ගියා නේද? ඈ අපි ඔක්කොම යුද්ධ ටික කරා ඒගොල්ලොත් එක්කනේ. යුද පිටියක් කරගත්තේ එළිය. අන්න හරි. ඒ කියන්නේ අපි අපි දැක්කේ නෑ අර ගොමගොඩේ ඉන්න පණුවට ඒ ගොමගොඩ තරම් ඌට ප්‍රණීත තැනක් නෑනේ. සුප් සැප තැනක් නෑනේ. නෑනේ. අපි පොඩ්- මොහොතකට හරි ගොමගොඩේ ඉන්න පණුවව එළියට අරගත්තොත් බලන්න ඌ වෙවුලනවා. ඌ හිතන්නේ ඌගේ ලෝකෙම නැති කරා කියලා. දඟලනවා. අ- ඌගේ ලෝකෙම නැති කරා කියලා. ආයි ඇදිලා යනවා අරකටනේ. නැති කරනවා. එතකොට බලන්න ඇවිල්ලා. මේ ගොමගොඩේ ඉන්න පණුවා උගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔක්කොම සටන් කරන්නේ අර ගොමගොඩේ ඉඳගෙන නේද? ඒකයි ඒක ජීවිතය කියලා. ඒකයි සැප කියලා. ඔව්. අපි අපිත් කරේ ওই ටික නේද? අපි කරේ ওই ටිකම. එතකොට බලන්න ගොමගොඩ ඌට දුකක් ඌට සැපක් වුණාට අපිට ගොමගොඩේ ඉන්න උන් හම්බුනොත් මොකද වෙන්නේ? පට්ට දුගන්නේ දරුවෝ. ඇයි එහෙම? අපි ඔව්. අපි මේ ගොමුගොඩ ඉක්මෝල තියෙන නිසා නේද අපිට ඒක දුකක් හැටියට පේන්නේ. දුකක් හැටියට පේන්නේ. එතකොට පණුව ඒක ඉක්මෝල නැති නිසා ඌට ඒ ගොමුගොඩ සැපයි. අපි ඒක ඉක්මෝල තියෙන නිසා අපිට ඒක දුකයි. එතකොට දැන් අපි අපි හිතනවා අනේ මේ පණුව ගැන නේද? එතකොට බලන්න අපිට උඩින් ඉන්න දෙවිවරු කොහොම හිතනවද අපි ගැන? හිතනවද අපි ගැන? අපිවත් දකින්න ඇත්තට අර ගොමුගොඩේ ඉන්න පණුව ටික වගේ නේද? <laughs> පණුව වගේ තමයි. <laughs> අනිනේද? එතකොට දෙවි දැන් දෙවියෝ හිතන් ඉන්නවා දෙවියෝ දෙවියෝ ඒක දකින්නේ දෙවියෝ අපිව ඉක්මවලා තියෙන නිසා නේද එතකොට දෙවියෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ හරි තැනක කියලා ඒකට උඩින් ඉන්න බ්‍රහ්මයේ දෙවියම කොහොමද දකින්න ඇත්ද ඒ දකින්න ඇත්තෙත් අර පණුව අර ගොමගොඩේ ඉන්න පණුව ටිකක් වගේ නේද දෙවියෝ ටිකව දකින්න බ්‍රහ්මියෝ ටික දැන් ඔන්න බලන්න එතකොට දැන් දැන් දැන් බ්‍රහ්මියෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ හරි තැනක කියලා ඒගොල්ලන් එක්කෝ රහතන් වහන්සේලා කොහොමද දකින්නද ප්‍රශ්නියෝ ටිකව. ඒ දකින්න ඇත්තේ ආ ඒත් අර ගොම ගොඩේ ඉන්න පණුව ටිකක් වගේ නේද දකින්නේ. <laughs> දැන් තේරෙනවද? එහෙනම් අපි එක තැනක් ඉක්මෙව්වට පස්සේ තමයි අපිට ඒ ඉක්මෝපු දැනගෙන අපිට දැනගන්න පුළුවන් ඉන්නේ හරියට. එතකන් අපිට දැනගන්න බෑ. එහෙනම් අපි මෙතන මේ මේ ඉන්න හසර මේක අපි හරියට දැකපු තැන තමයි අපි මේක ඉක්මෙලා මේකේ තියෙන මේ මෙතන මේ කුණු ගොඩ අපි දකින්නේ හරියටම. මේ අසුචි ගොඩ හරියට දකින්න අන්න බලන්න. එහෙනම් මේ මිනිස්සෙක් කියලා ඉපදිච්ච එකේ වාසනාව තමයි අපිට මේ ඉන්න ගම. මේක දැකලා මේකෙන් අත්විඳින්න, ඒ කියන්නේ මේක දැකලා මේකෙන් මිදෙමින් නිවන අත්විඳින්න යන්න පුළුවන් ඉන්න කාලේ. මැරුණට පස්සේ වෙන දෙයන්නේ මේ ජීවත් වෙන කාලය තුළදීම නිවන අත්දකින්න මේ ජරා ගොඩත් ජරා ගොඩේ තියෙන අසුචි අසුචි වලින් නොතැවරි අපිට මේකෙ මිදි මිදි යන්න පුළුවන් ඒ අත්දැකීමත් එක්ක. නේද? එහෙනම් මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙමෙයි. මේක මේ ජීවිතේදීම අපිට අත්විඳින්න පුළුවන් එකක්. අත්දකින්න පුළුවන් එකක්. අපි ඉන්න ගොම කොට ගැන අපිට දකින්නත් පුළුවන්. පණුවට ඒක දකින්න බෑ. අන්න බලන්න. එතකොට අපිට මේ අසුචි ගොඩෙන් එළියට යන්න අපිට ඕන කරන ඉනිමම් ටික හදා ගන්නත් පුළුවන්. ඒක හදාගෙන අර කිව්ව පිරිසිදු දැනට යන්න ඒකත් ස්පර්ශ කර කර ඉන්න පුළුවන්. අන්න බලන්න. ඒක තමයි මේකේ තියෙන ඔය ඔය ඔය විදිහට පෙන්නපු එකම එක්කෙනා බුදු පියාණන් වහන්සේ. එන බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙමෙයි. අපිට ඒක ස්පර්ශ කරමින් අත්දකින්න නිදිමින් ගිහිල්ලා ඒ බවටපත් වෙන්න පුළුවන්. ආන්න ඒකයි මේ දැන් මහත්මයා මේක මේ හැම මොහොතෙම නිවන අත්විඳින්න පුළුවන් එකක් නේ මේක මේ මේ තව පැයකින් හමාරකින් දෙහෙමනේ මේ මොහොතෙම අත්විඳින්න පුළුවන් දෙයක් නේ අන්න හරි මේ මොහොතේ ඔබ අවබෝධයෙන් නම් ඉන්නේ ඔබ ඒක අත්විඳිනවා ඒක ඒක අත්විඳිනවා කියන්නේ ඔබට පේනවා මනස නිවිලා කියලානේ <laughs> <laughs> මනස නිවුණ කියන්නේ ඔබේ ඒ ඒ අත්දැකීම ඉන්නවා ඒ <laughs> ඒ කියන්නේ මනසේ නිවීම තමයි නිවන කියන්නේ. ආයි ඔන්න ළඟින්ම ළඟින්ම පෙන්නුවෝ. ආයි කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ. අන්න බලන්න මනසේ නිවීම තමයි නිවීම. ආයි බැනර් ගැහුවට මේ නිවන් දකින්නේ නැහැ. අපේ සම්මතයේ ඉන්න මිනිස්සු හිතන්නේ බැනර් ගහලා. හැබැයි මෙහෙමයි. මම නම් ඒකේ මම නම් ඒ ඒ ඒකේ ඒකේ වරද්දක් දකින්නෙත් නැහැ. මිනිස්සුන්ට එතනින් හරි පණිවිඩය දෙනවනේ. ඔව් පණිවිඩයක් යනවා. ආ ඉතින් ඒක හැබැයි ඉතින් අර වැරදි මේ පණිවිඩි මහත්තයා ඔබ වැරදි පණිවිඩයක් නෙවෙයි ගිහින් තියෙන්නේ. ඔව් මෙහෙමයි. දැන් මෙහෙමයි. ඔහොම ඔහොම දකිනකොට නිවන කියලා එකක් හරි මොකද්ද මේ නිවන කියන එක හරි මිනිස්සුන්ට දවසක දැනෙන්න ගන්නවානේ. මොකද්ද මේ බෝඩ් එකේ තියෙන්නේවත් කියලා. ඒකත් කමක් නෑ. හැබැයි මහත්තයා නෑ මෙච්චර කාලයක් බැනර ගෙවුවට කවුරුන් නිවන් දැකේ නෑ. හැබැයි ඔබතුමන්ලා වාගේ මේ අය කට්ටිය මේ දැන් මේ YouTube එකට ඇවිල්ලා දේශනා කරන දේශනාවල් වලින්මයි දැන් මිනිස්සු නිවන අත්දැක්කේ. මම නම් කියන්නේ. ඔව් ඒක නේමයි. අපි අම්මලා තාත්තලා කාලේ අපි අම්මලා තාත්තලා නිකම්ම මැරිලා ගියා. ඒගොල්ල නිවනක් දැක්කද? නෑනේ. අන්න ඒකයි. දැන් ඕක ත්‍රිපිටකයයි ත්‍රිපිටකයේ තිබුණාට ත්‍රිපිටකයේ නිවන නෑනේ. එතකොට නමුත් ත්‍රිපිටකය ත්‍රිපිටකයේ තියෙන ප්‍රශ්නෙත් තියෙනවා උත්තරෙත් තියෙනවා. තියෙනවා. ගාන හදා ගන්න ඕනේ අපි නේද? අපිනේ හදන්න ඕනේ ඔව්. අන්න අන්න ඒකයි තම තමන්ගේ ගාන. ගාන ගාන ප්‍රශ්නේ තිබ්බට උත්තරේ තිබ්බට හරියන්නේ අපි ගාන හදා ගන්න එපා. අර උත්තරේ හරිද කියලා බලන්න. අන්න හරි. හැබැයි ඒකට ඒ ඒක තියෙන්නත් ඕනේ නේද ත්‍රිපිටකේ. අපිට බලා ගන්න ගාන ගාන මොකද්ද උත්තරේ මොකද්ද කියලා. අන්න බලන්න. මොකද්ද කියලා. එහෙනම් ඒක හදා ගන්න එක තමයි කල්යාණ මිත්‍රය කියලා දෙන්නේ. හදන්නේ කොහොමද කියලා මේ ගාන. අන්න ඒක ඇයි පොතේ නිවන නැහැ. එහි ගිහිලා නිවන තම තමන් ගාන හදාගන්නකොට තමයි තම තමන්ට හම්බ වෙන්නේ කතාව. අන්න ඒකයි. අන්න ඒකයි. එහෙනම් ඒ අපිට පොඩි කාලේ ඒකයි මේ කිසි දෙයක් කිසි දෙයක් අහිතුක නැහැ. ඔබට පොඩි කාලේ අද දෙක එකතු කරලා සාදු කියන්න කවුරු හරි කියලා දුන්නා නම් මුලදී ඒකත් උපනිෂ්ඨ වෙලා තියෙනවා මේ ගමනේ. ඇයි සාදු කිව්වේ කියලා පස්සේ කාලෙක මත මේ ඔබ එතනට හරි යන්න මෙතනට එන්න ඒක ඒක ඒ පළවෙනි පඩියත් ඕන වෙලා තියෙනවා. අන්න ඒක. ඔව්. එහෙනම් කවුරුවත් අපිට මේ අපේ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් නේ අපේ අම්මා තාත්තලා පුතත්ජන භාවයේ හිටියත් අපිට හරි මඟ පෙන්වන්නේ බුදුන් ඇඳලා අපි මහත්ය අපි කවදාකවත් ධාත පාඩම් කරලා නැහැනේ. අපේ අම්මා කියනවා අහගෙන ඉඳලානේ අපි කියන්නේ. අන්න ඒකනේ. එතකොට බලන්න එහෙනම් ඒ ඒ හැමෝම මේ ගමනට උපනිෂ්‍ය වෙලා තියෙනවානේ හැම දෙයක්ම එකක්වත් අහතලා පොඩි කාලේ අපි වෙසක් කාඩ් ඇරියා පහන් කූඩු හැදුවා මේ හැම එකකම සද්ධාව කියන එක නේද දියුණු වෙලා තියෙන්නේ ටික ටික ටික ටික ටික ආන්න බලන්න ඒ ඒ ආපු ගමන තමයි මේ යන්නේ මේ අය ඒ ආපු ගමන තමයි මේ ඊළඟ හැම එකක්ම උපනිෂේ කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ කිසිවක් අහේතුක නැහැ. ඒකයි මේකේ තේරුම. හැම දෙයක්ම හේතුඵලයි. හේතු හේතුඵල හේතුඵල. අන්න හැම දෙයක්ම හේතුක අපිට එදා ඥානයක් තිබුණේ ඒ පත්තු කරපු පහනේ දැල්ලෙන් මේ කතන්දරේ දකින්න. නමුත් ඒ පහන පත්තු කරන හැටි අපි දැනගෙන තිබිච්ච නිසා අපිට මේ පහනේ උපමාවෙන් අද මේ නිවන් මාර්ග පෙන්වන්න පුළුවන් නේද? පුළුවන්. අන්න දැක්කද? දැක්කද? ඒ එහෙනම් බලන්න ඒ කඩපු මලකින් අපිට මේ නිවන් මාර්ග පෙන්වන්න පුළුවන් නේද? පුළුවන්. ඒ පත්තු වෙන හඳුන් කූරෙන් පෙන්වන්න පුළුවන් නේද නිවන් මාර්ග? පුළුවන් බලන්න එහෙනම් අපිට උත්තරේ එදත් තිබිලා තියෙනවා අපි දැක්කේ නෑ එහෙනම් අපි දැක්කේ නෑ අපි දැක්කේ නෑ අපි දැක්කේ නෑ අපි අර පුරුද්දක් විදිහට සද්ධාවෙන් බුදු පියාණන් වහන්සේ උසම මලක් කරලා පූජා කරා නමුත් ඒකේ අනිත්‍ය අපි දැක්කේ නෑ හඳුන් කූරේ අනිත්‍ය පහනේ අනිත්‍ය ඒ වගේම තමයි අපි මේ කය සහ අපි මේ සිතුවිලි කියන එක අපි එදා දැක්කේ නෑනේ එතකොට අපි එදා පහන දැක්කේ බාහිරින් අද අපි පහන දකිනවා අපිට මේ පහන කොහොමද හම්බ වෙන්නේ කියලා. හඳුන්කූරපත් වෙනවා කියලා හඳුන්කූරද එතන එතන එතන එතන එතන එතන පිච්චි පිච්චි යනවා කියලා අපි දකිනවා මෙතන හිතේ නිරෝධය කොහොමද වෙන්නේ කියලා අදනේ. දකිනවා. ආන්න බලන්න. මේ පරිවර්තනයේ වෙලා තියෙන හැටි බලන්න. අන්න බලන්න. එතකොට එනම් මේ හැම එකකම අපිට කමටහන තිබිලා තියෙනවා. නමුත් අපිට ඒ ඒ ඒ ඒ ඒ හේතු ඒ වෙලාවේ තිබුණේ ඒක දකින්න. ආන්න බලන්න. එනේ එහෙනම් බලන්න මේ හැම දෙයකම හැම දෙයකම කිසිවක් හේතුක නැහැ හැම දෙයක්ම හේතුඵලව සකස් වෙන ආපු ගමන. ඔබතුමියට මේ මේ මේ පණිවිඩය ඇහෙන්නේ ඔබතුමියට සුදුසු කාලේ. ඒ කියන්නේ ඔබතුමිය ලිඳ කමලා උල්පත ගාවටම ඇවිල්ලා තිබිලා තියෙනවා. උදුළු පාර ගහ ගන්න. ඒක ඔබ එතනට ඇවිල්ලා හිටියේ නැත්නම් ඔබ ඊළඟ උදුළු පාරට මේ උල්පත ඔබට මතුවෙන්නේ නැහැ කවදාවත්. නෑ නෑ. මහත්තයා මම මේ මට මේ තාම මට තව තියෙනවා ගැටලුවක් ගැටලුවකුත් නෙවෙයි ඒක මේ කියන්නේ මේක අපේ අලුත් සමාජය වෙනුවෙන් ඔබතුමන්ලට කරන්න පුළුවන් සේවයක් කියලා මට හිතෙන්නේ මොකද මම මම ගුරුවරියක් මම ගුරුවරියක් කියන්නේ මම සිංහල සහ බුද්ධ ආගම තමයි ඉගැන්වන්නේ දැන් මම පේෂන් ඉතින් මම ඒ දා උගන්නපු බුද්ධාගම ළමයි විභාගය නම් පාස් වුණා ඉහළින්ම. නමුත් ළමයි තුල මේ මේ අපි දැන් දකින මේ බුදු දහම බුද්ධ දර්ශනය ළමයිට මට පෙන්න්නට එදා මට හැකියාව තිබුණේ නෑනේ. ඉතින් මට හිතෙනවා ඔබතුමන්ලට පුංචි දැන් ඔබතුමන්ලා ඇත්තටම සූම් සාකච්ඡාවල සහභාගී වෙන්නෙම විශේෂයෙන් කාන්තාව වැඩිපුර අඩුවෙන් පිරිමි පක්ෂය ඊළඟට ළමයි ඇත්තෙම නෑ තරුණ පිරිස ඇත්තෙම නෑ මට හිතනවා ඔබතුමාට ඒ වගේ පිරිසක් දැන් ඒ කාලේ අවුරුදු 7න් සෝවාන් ඵලයටපත් වුණා නම් විශාකා මහ උපාසිකාව වගේ කට්ටිය මන් දකිනවා අප අද දරුවෝ මේ දහම් පාසල් දරුවෝ මේ දහම් පාසල් මට්ටමින්වත් දහම් පාසල් දරුවෝ ටික අපිට බැයිද මේ කොට දාගන්න මහත්මයා. අන්න එතන තමයි තැන. එතන තමයි තැන. දැන් ඉස්සල්ලාම දරුවන්ට මේක යන්න ඉස්සල්ලා දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕනේ. දෙමව්පියෝ දැනුවත් වුණාම හරි ලීසි ඉතුරු ටික කරන්නනේ. මේ කතන්දරේ. එහෙනම් ඒගොල්ලෝ මේ මාර්ගයට ආවට පස්සේ ඒගොල්ලන්ට gederin පටන් ගන්න පුළුවන් මේ මේ මේ කතන්දරේනේ. Tamange ළඟම ඉන්න කට්ටියකින් මේක පටන් ගන්න පුළුවන්. ඔබතුමීට පුළුවන් ඔබගේ ළඟම කට්ටියකින් පටන් ගන්න. ඕක මට එදා මම දැකපු දැන් මහත්තයා මම මේක කරගෙන යනවා. මම මගේ දරුවෝ දෙන්න මගේ දුවලා දෙන්න. ඒ මට්ටමේ දැන් මගේ ලොකු දුව උඩරිම හුද්ද මට්ටමක ඉන්නවා. දෙවෙනි දුව ගන්ටම්බරවිටි දහම් කරනවාට බණහකොම කලකින් නොකිය හිටියේ නමුත් දැන් එයා තමයි නිතරම ඔබ ඔබතුමාගේ ඊළඟට තපෝවනේ ස්වාමීන් වහන්සේ ඉතින් එක එක දේශනා අහනවා මොකද එතෙන්ටම වැටෙනකල් ඉතින් මගේ මහත්තයත් මමත් අපි හතර දෙනා මෙතන ඉන්නේ බෑන්ලා දෙන්නත් සාමාන්‍ය මට්ටමින් එය තුල ඉන්නවා. එතකොට මට ඕන්නේ මේ මුණුගුරු තුන් දෙනෙක් ඉන්නවා මට. ඒත් මට හිතනවා ඒ තුන් දෙනා විතරක් නෙවෙයිනේ මේ ලෝකේ දරුවෝ ඉන්නේ. ඒ කියන්නේ අපේ බෞද්ධ දරුවෝ. එතකොට මේ මම අවසානට මහත්මය ඉගැන්වේ මුස්ලිම් ඉස්කෝල එක සිංහල කරේ. මං ඒ දරුවෝන්ට මම යමක් දුන්නා. ඒ ළමයි අදටත් මන් දැක්කහ මේගොල්ලා වදින සිරිතන් නැතිවුණට හදපතින් මට එක ප්‍රකාශ කරනවා. මං ඒ දරුවන්ට මං කියන්න වැරදියමක් කරන්නවේ මම ඒ ගොල්ල මං හැමදා මම එකොළහවසට ගන්නට ගිහාම ඒ දරුව කියැනීමට ටීෂ මේ බුද්ධ ගැන කියලා දෙන්නකො බුද්ධ ගැන කියලා දෙන්න හරිම ඒගොල්ලන්ට කුතුහලයක්. ඊළඟට මට මම වුණොත් එහෙම මේ මොකක් හරි ලිපිර ටිකක් දැම්මොත් එහෙම මම කරන්නේ ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ගේ දෙමාපියන් සබ්ජෙක්ට් එක තියොත් මට උගන්වන්න බෑනේ. එක්කෝ මට සිංහල පුළුවන් කියන්නේ මගේ සබ්ජෙක්ට් එක මම උගන්වනවා. එහෙම නැත්නම් බුද්ධාගම මට උගන්වන්න බැරි හින්දා මම කො දරුවෝ මේක කිසිම ආගමකට අයිති නෑ නේද මම එදා කරපු දේ කිසිම ආගමට අයිති නෑ නේද හුස්ම ගන්න එක. අපි හැමෝම හුස්ම ගන්න ඕනේ. පුතේ එහෙනම් ඔයාලා අත් දෙක මේ විදිහට තියාගෙන මෙහෙම හොඳට ඉගෙන ඉඳගෙන මේ මේ හුස්ම ටික ඉහළට පහළට යන විදිය බලාගෙන ඉන්නකෝ. මම ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් දෙනවා. මම කියනවා ඔයාලට මේක හරියට කරොත් හිත තැම්පත් වෙච්චාම මේ ඕගොල්ලන්ට පාඩම් කරන්න ලේසි. පාඩම් මතක තියාගන්න ලේසි. අන්න ඒ වගේ මුස්ලිම් ඉස්කෝලේ කරා මහතයා. එදා මම සමතේ හැරි සමතේ හැරි ළමයිට ඉගැන්නුවා. මම සමතේ කිව්වෙත් නෑ ආනාපාන සතිය කිව්වෙත් නෑ. නමුත් දරුවෝ ගෙවල් වල ගිහිල්ලා ඒ දෙමව්පියෝ මට ආපහු කියලා තිබ්බා මේ මේ දරුවෝ මේ දැන් ඉගෙන ගන්න ටිකක් මෙහෙම කරනවා මේ මේ පාඩම් කරන්න ඉස්සලා මෙන්න මෙහෙම ඉන්නවා ටික කියලා දෙනවා මට. ඉතින් ඒක තමයි ඒ ඒ දරුවන්ටත් එනං ඒ නිකම්ම අහේතුවකට නෙමෙයිනේ ඔබතුමිය මුස්ලිම් පාසලකටත් වැටෙන්නේ. ඒ කියන්නේ ඒ දරුවන්ට තිබිලා තියෙනවා නේද? ඒ උපැන්න සාතිකින්නේ උනේ මුස්ලිම්. එතකොට බලන්න ඔය ඔක්කොම මේ මේ මේ මේ මේ විශ්වයට මේ ලෝකයට ඉපදිච්ච ජීවියෝ ටිකක් නේද? එහෙනම් එදා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ බෞද්ධයන්ට නෙමෙයිනේ දර්ශනය. සියලු සත්‍යයන්ට. නෑනේ. ඒක අදටත් වළංගුයි නේද? අන්නටත් තරම් වෙයි. ඒක තමයි නේ අපි මේ ලේබල් ඔක්කොම ගැලවෙන්න ඕනේ නේද අපි? මහත්තයා මගේ මගේ WhatsApp එකේ ඉන්න මේ මගෙත් එක වැඩ කරපු මුස්ලිම් ටීචර්ලා සර්ලා මම ඒගොල්ලන්ට මහත්තයාගේ දේශනා තව ස්වාමීන් වහන්සේගේ දේශනා අරිනවා. එයාලා මට මේ එක එක જાති එවල තියෙනවා. ඉතින් මෙහෙමයි හොඳයි අපි අහනවා එහෙම කියලා. ඉතින් මට හිතෙන මම ඒකෙමුත් මට කුසලයක් නේ සිද්ධ වෙන්නේ මහත්තයා මට මේ ගමන යන්න. ඔව්. නේද? අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබතුමිය සරුවීචයක් වපුරන්නේ කවුරු හරි ජීවියෙක්ව. ඒ කියන්නේ මේ සංසාරේ අතරමං වෙන කෙනෙක්ව ඔබතුමිය අත දෙන්න යනවා ඒ ඒ ගමනින් මුදවන්නේ අප්‍රමාණ පිනා. ඔබතුමියගේ ඔය ඔය තියෙන උතුම් උතුම් ඒ කියන්නේ ඔබතුමියගේ ඔය චේතනාව උතුම් චේතනාවක්. මේ කුසල චේතනාවක් තියෙන්නේ නේද? තව කෙනෙක් මේ සසර බයෙන් සසර සසර ගමනින් මුදවන්න කියන. ඒ ඒ අන්න හරි බලන්න ඒක ධර්ම දානයක් වගේම තමයි. ඒ ධර්ම දානයක් වගේම ඔබතුමී ওই වගේ දේශනාව ඒගොල්ලන්ට යවනවා කියන්නේ ඒගොල්ලන්ට ඒක අහන්න සලසනවා කියන්නේ බලන්න ඔබතුමී ධර්ම දානයක ඉන්නේ. ඈ ධර්ම දානයක ඉන්නේ. ඒගොල්ලෝ මට කවදාකවත් විරුද්ධ වෙලා නැහැ. කවදාකවත් ඇයි අපිට මෙහෙම ඒවා එවන්නේ කියලා කවදාකවත් විරුද්ධ වෙලා නැහැ. අන්න ඒක තමයි. ඒකෝට බලන්න මේ දැන් අපේ මිනිස්සුන්ට අරින්නකෝ බලන්න ඔය ක්‍රිස්තියානි එකක් ගැන මේ ඉස්ලාම් එකක් ගැන කොයි වගේ ආකල්පයක ඉඳීද කියලා. අන්න බලන්න අන්න හොඳට බලා ගන්න පුළුවන් ওই දෙකේ වෙනස. අන්න බලන්න අන්න බලේ බෞද්ධයෝනේ බෞද්ධයෝ ඉන්න තැන බලන්න. අන්න බලන්න. එතකොට මේ එහෙනම් මේ මේ චින්තන පරිණාමය වෙන්න ඕනේ. මේ චින්තන විපර්යාසය වෙන්න ඕනේ. ආන්න ඒකයි මේ චින්තන විපර්යාසය වෙච්ච දවසට තමයි මේ ගමන ගොඩ දාන්න පුළුවන්. ඔබතුමීට මතක ඇටියට සාන්දිටික දහම කියන සාකච්ඡාව. අර මට මම නැත්තටම නැති වෙන එක කරේ මම සුරෙන් කියලා මහත්තයෙක් එක්ක. එතුමා කතෝලික මහත්තයෙක් මමත් පස්සේ දැනගත්තේ. බලන්න එතුමා නිසා මම ඒක ඇහුවා ඊයේ ඇහුවා මම ඒක. බලන්න එතුමා නිසා කී දෙනෙක් මේ මේ ඇස්සර ගත්තද ධර්මය දකින්නවද ධර්මය දකින්න බලන්න ඒ එතුමත් එක්ක කරපු සාකච්ඡාව මොන තරම් ලෝකේ ලෝකේ මේ කම්පැනි නියතමානීව ඔබතුමාට සවන් දුන්නද හරිම නියතමානීව සවන් දුන්නනේ අන්න ඒක තමයි බලන්න එහෙනම් මේ ධර්මයේ මේ මේ ඇත්ත කියන එක විද්‍යාව කියන එක හැමෝටමයි දැනගන්න ඕන එකක් එක විද්‍යාවයි තියෙන්නේ. ඒ විද්‍යාව තමයි බුදු පියාණන් වහන්සේ වෙන්නේ මේ ලෝකේ තියෙන විද්‍යාව. එතනින් එහා ඔක්කොම අවිද්‍යාව. ඒකනි ලෝක විදූ කියලා කිව්වේ විද්‍යාවල් එකයි තියෙන්නේ ඒ විද්‍යාව දැනගන්න නම් සම්මා දිට්ඨියට එන්න ඕනේ සම්මා දිට්ඨියට ආපු දැන තමයි චක්කු මුදපාදි ඥාන මුදපාදි ප්‍රඥා උදපාදි විද්‍යාව උදපාදි වෙන්නේ ආලෝක උදපාදි වෙන්නේ ඔන්න ඔතන ඉඳලා තමයි විද්‍යාව දැනගන්න ගන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත විද්‍යාව විද්‍යාව මොකද්ද කියලා ඈ ආන්න බලන්න ඒ එතකොට බලන්න එහෙනම් එක විද්‍යාවක් තියෙන ඒ විද්‍යාව පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ අනිත් ඔක්කොම අවිද්‍යාව ඒක තමයි ඇත්ත කතාව ඉතින් කොහොම වුණත් අපිට තියෙන ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේක දෙන්න ගන්න කෙනෙක් ගනි නොගන්න කෙනෙක් නොගනි මොකද බුදු පියාණන් වහන්සේ පෙන්වන උපමාවෙන් නේද මේක දැනි තේරින්නේ මේ පණිවිඩය දැනින්නේ මේ නිවිල යන්නේ හරියට අර නියපොත්තට එන පස් චුට්ටක් වගේ බොහෝම ටිකක් විතරයි නේ. එතකොට මේකෙන් ගොඩ වෙලා යන්නේ. එතකොට බලන්න අපි අල්ලකට කොච්චර ගන්න බැලුවත් අල්ලක් වෙන්නේ නැහැ ඒක කවදාකවත්. බුදු පියාණන් වහන්සේ දැක්ක ඒක අල්ලක් වෙන්නේ නැති බව. එහෙනම් අපිට කවදාකවත් මේ මැජික් එක කරන්න බෑ. නේද? එතකොට අපි මේ නියපොත්ත උඩට තල්ලු කරන්න බලනවා. හැබැයි ඒකට ඇවිල්ලා වැටිලා යනවා. ඒකට ඇවිල්ලා වැටිලා යනවා. අපිත් ওই විදිහටම ආපු ගමනක් තියෙනවා. අපිවත් ওই විදිහට අතීතයේදී අනන්තවත් තල්ලු කරන්න නැති නියපොත්ත උඩට. එහෙමයි. අපි අපි දැන් අද අනිත් අපි අපේ ධර්මයේ නොතේරෙන අය ගැන අපි දකින කෝණේ තමයි අපි ඉදා ඉඳලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ. ආ ඒක නිසානේ මේ ඉන්න උනේ. අන්න බලන්න. එහෙනම් අපි එහෙනම් අපි දකින්න ඕනේ අපි අඩුපාඩුවනේ. අර කරගුල්ලගේ අඩුපාඩුවනේ. අපි අද එතනින් ඒ ඒ ඒ පින්ම පැනලා. අන්න එකයි අපි අද ඒ ඒ ඒ ඒ ප්‍රාතිහාරයක් කළා තමයි මෙතනට නැගලා තියෙන්නේ. මේ නියපුතු පිට ඇවිල්ලා තියෙන්නේ. ආන්න බලන්න අන්න මට අර ඉතින් මහත්තය මට අර ගුරුවරියක් වශයෙන් මම යම්කිසි සේවාව කරපු නිසා මට අර ඒක ඔබතුමාට දැනේ මං කියනකොට එතන මම මොකද්ද දෝෂයක්ද කියලා මට හරියට මේ හදවත ක කියන ගතිය තියෙනවා අනේ මේ දරුවන්ට මේක දරුවන්ට ගියා නම් දරුවන්ට ගියා නම් මේක ගන්න පුළුවන් දරුවෝ ඕන තරම් ඉන්නවා නමුත් පාසලේ උගන්වන්නේ වෙන දහමක් නේ බුදුදහම කියලා. මේක දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ඔකොටම එකතු වෙලා මහතයක් එච්චර ලොකු දෙයක්ද නේද? ඔව් ඔබතු ඒක තමයි දැන් ඔබතුමියට රැකියාවක් ඒ විදිහට හම්බ වෙන්නත් හේතුව බලන්න. අද ඔබතුමියට ඔය වගේ ඔය වගේ දැනෙන්නේ Tamange බොණුගුරුවෝ ටික ගොඩ දාන්නත් ඒක හේතු වුණා නේද? අර Tamange දරුවෝ ටික වගේම අනිත් දරුවෝන් ගැනත් ඔය ඇහිම බලන්න ඔබතුමියට ඒකත් හේතු වුණා නේද? හොඳට බලන්න. එහෙනම් කිසිවක් අහිතක නැහැ. ඔබතුමීට හොඳ තැනක් මම කියන්නම් පටන් ගන්න. ඔබතුමිය ඔබතුමිය පටන් ගන්න ධම්මපදයෙන්. වෙන මොකුත් ගන්න එපා. ධම්මපදයෙන් පටන් ගන්න. ධම්මපදේ කියලා දෙන්න දරුවන්ට ලෝකෝත්තර අර්ථයෙන්. ලෞකික අර්ථයෙන් නෙමෙයි. වෙන මොකුත් කරන්න යන්න එපා. ඔතන තියෙන උත්තරේ ඔක්කොම. ඔබතුමිය පටන් ගන්න. ඔතන උත්තරේ තියෙනවා. අපි සාමාන්‍ය පෙළ ලියනකොට ગાථා 32ක් පාඩම් කරානේ. මනෝ කුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමියා කියලා මට ඒව නිතර නිරන්තරයෙන් මට සිහිපත් වෙනවා අනේ බුදු දහමේ මෙච්චර දෙයක් මේ ඇත්තමනේ කියලා තියෙන්නේ අපිට ඕක ගාතාවක් විතරනේ දා උනේ අපි ගාතාව පාඩම් කරා ඒකේ මේ මොකද තේරුම ලිව්වා අපිට එහෙම නෑ ආවේ විභාගෙ ලියන්න ගාතාව පද දෙකක් දීලා ඉතුරු ටික සම්පූර්ණ කරලා තේරුම ලියන්න නෑනේ එදා අපි ඒක විතරයි කරේ අද දරුවොත් ඉච්චරයි කරන්නේ මහත්තයා අද ඔබතුමියට පුළුවන් ඔන්න ඔතනින් අරගෙන ওই ලෞකික ආර්ථිකය පෙන්නලා ලෝකෝත්තර ආර්ථිකය පෙන්වන්න. පුතේ ඔයා බලන්න ඔයාට මේ පුටුව හම් වෙන්නේ කොහොමද? පෑන හම් වෙන්නේ කොහොමද? අන්න මනෝකුබ්බන් ගමහ ධම්මා වෙන හැටි. මනස මුල් වෙලා මේක එන හැටි. අන්න බලන්න මම පුතාට මොකද්ද කිව්වේ? අන්න කිව්වේ කායි අහනකොට මනෝකුබ්බන් ගමහ ධම්මා වෙන හැටි කියලා දෙන්න දරුවට. ඔන්න දහම. ඔය එක එක එක දහම් මේ මේ මේ ධම්මපදී ගාතාවක් ඇති මේ මේ කතාව කියලා දෙන්න නෝනා. එක ගාතාවක් ඇති. ඔය ආන්න බලන්න මේ මනසේ ලෝකය ගැන කියලා දෙන්න එක ධම්මපදේ ගාථාවකින් කියලා දෙන්න පුළුවන්. එහෙමයි. <laughs> ඔබතුමීට දැන් තේරුණාද මේ කතාව? ඒක කොහොමද ප්‍රායෝගික කරන්නේ කියලා. ඉස්සල්ලාම පටන් ගන්න මහත්යට, ඉස්සල්ලා පටන් ගන්න දරුව දෙන්නට මුළු ගුරු ටිකට එතනින් පටන් ගන්න, ඔබේ ගෙදරින් පටන් ගන්න, ඔබේ ගෙදර ওই ටික වෙනකොට අනික් ගෙවල් වලින් බලයි මේ මොකද මේ වෙන්නේ කියලා. ඒගොල්ලොත් ඔබ උතු ඔබලා බලන්න ගනි. ඔබගේ නෑදෑයෝ අනිත් අය. ගෙදරින් පටන් ගන්න රෙවොලූෂන් එක. මට එක වෙලාවකට මහත්තයා හිතෙනවා ගෙවල් ගාන්න කියලා මේ මට මේ කාලේ වැයුණත් මගේ ධනෙ වැයුණත් කමන්නේ ගෙවල් ගාන්න ගිහිල්ලා පොඩි දරුවෝ එකතු කරගෙන මේක කරන්න හිතෙනම අවස්ථා තියෙනවා මට සාදු සාදු සාදු සාදු මට ඔබතුමියට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා නම් ඔබතුමිය මට කියන්න මම අනිත් සියලු වැඩ පස්සේ ගලා මම ඔබතුමියත් එක්ක එකතු වෙන්නම් ඒ ගමනට අහයි දෙකක් නැහැ අපිට බැරිද මහත්තයා දහම් පාසල් ගානට කොහොම හරි ගිහිල්ලා මේ පොඩි අපිට පොඩි ප්‍රමෝට් එකක් කරන්න බැරි වෙයි මේක. ඉස්සල්ලාම ඒ දහම් පාසලට යන්න ඉස්සල්ලා ඒ ගුරුවරුන්ව ඒ ස්වාමින් වහන්සේලාව මේ අවබෝධයට ගේන්න ඕනේ. අන්න හරි අන්න හරි. දෙමව්පියන්ව මේ අවබෝධයට ගේන්න ඕනේ. එතනින් පටන් ගන්න ඕනේ. එහෙමයි. ඒකයි මම කිව්වේ ඉස්සල්ලාම වැඩි හිටියෝ ටිකට මේ ආදර්ශය දෙන්න ඕනේ. දැන් අපි ප්ලේන් එකක යනකොට බලන්න ප්ලේන් එකේ යනකොට ප්ලේන් එකේ යනකොට දැන් අපිට අපිට ඔක්සිජන් ඔක්සිජන් අර මේවා තියෙනවා. දැන් අනුතුර මොකක් හරි එළාමයක් වැදුනොත් අපිට උපදෙස් දෙන්නේ මොකද ඉස්සල්ලාම ඔයා මේක දාගන්න. මොකද Taman ආරක්ෂා වුණොත් තමයි දරුවෝ ටික රැකගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සරහම අන්න එහෙනම් ඉස්සරහම දෙමව්පියන්ව මේක මේව කරුත් තමයි එතන gederදීම මාර්ගය හදාගන්න පුළුවන් දරුවන්ට මේක දෙන්න. ආන්න හරි. අන්න එහෙමයි ගන්න ඕන ඉස්සල්ලාම. ආන්න ඒමයි. එතකොට දැන් මහත්මයා මෙහෙම දැන් ඔය ඒජොපික්ස් එක මාර්ගයේ ඉන්නේ දහම් පාසල් ගුරුවරු මේ සම්බන්ධ වෙන්නේ ඒජොපික්ස් එක මාර්ගයේ ඉන්නේ ඒගොල්ලන්ට ප්‍රතිපාදන සලස්වන්නේ. එතකොට අපිට ඒජොපික්ස් එකේ ඒජී මහත්මයාරි නෝනා හරි හම් වෙලා මෙහෙම අපිට මෙහෙම කණ්ඩායමක් එකතු කරලා දෙන්න පුළුවන්ද කියලා එහෙම බැරි වෙයිද අපිට? ඊට වැඩිය හොඳයි දහම් පාසලකට ගිහිල්ලා ඒ පිරිවෙනකට ගිහිල්ලා පිරිවෙනේ ස්වාමීන් වහන්සේට ඒක ඉස්සෙල්ලා කතා කරලා ගුරුවරුන්ගෙන් කතා කරලා මේක ඒජී ඔෆිස් ගාන යන්න ඕන එකක් නෙමෙයි. ඇත්තටම මේක එහෙම දෙයක් නෙමෙයි. මේක ඕනම කෙනෙක්ට මේ ධර්මීය ගන්න පුළුවන් නේද? එහෙනම් ඉතින් මේකයි එක දහම් පාසලකට තමයි ඉස්සෙල්ලා යන්න වෙන්නේ නේද? ඔව් ඒ තමයි. ඉස්සෙල්ලා එක එක පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට අනිත් අයටත් මේ පණිවිඩය යනවා. එහෙම තමයි මේක යන්නේ. ඊට පස්සේ ඒගොල්ලොත් ආරාධනා කරනවා මේක ඉන්න අපිටත් මේක කියලා දෙන්නකෝ. මෙහිම මෙහිම යන. අද මාත් එක්ක ඉන්න දහම්පසල් ගුරුවරු කීප දෙනෙක්. එතකොට ස්වාමීන් වහන්සේලා. එතකොට ඒගොල්ලෝ දැන් මේ වැඩේ පටන් අර ගන්නවා ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික. හැබැයි මමත් ලංකාවට ආපු දවසට මගෙත් තියෙන ওই අදහස. මුල ඉනම්ම මේ ගමන ඔබතුමා ඔබතුමා මේ ලංකාවට ආව කියලා රංචක්කාවනේ ඇවිල්ලා ගියා ඇවිල්ලා ගියා ඒක තමයි මම මේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ආරාමෙට ගියා දැන් සති දෙකක විතර උඩදී එතකොට ඔබතුමා ඒ දවස්වල ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා ආ ඔව් ඇවිල්ලා හිටියා නමුත් පොඩි සති දෙකකට වගේ පොඩි කාල සීමාවකට ආවේ ඇවිල්ලා ඉක්මනට ආයි මට එන්න වුණා ඔව් කටයුතු ටිකක් ඉෂ්ට සිද්ධ කරගන්න තිබුණා ඒ ටික කළා අදාලා අත් බලමු මේ මේ කාර්යය අපිට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. අත් බලමු බොහොම හොඳ හොඳ අදහසක් ඔබතුමියගේ තියෙන්නේ. ඉතින් ඒක හරිම සරු බීජයක්. ගැඹුරු සරු බීජයක්. හරි වටින සරු බීජයක්. අපි බලමු ඔබතුමිය හරහා ඔබතුමියට පුළුවන් යමක් කරන්න. එතකොට මමත් මට පුළුවන් ශක්තිය උදව් කරන්න. ඔබතුමියට පුළුවන් පොඩි ගෲප්ස් ටිකක් හදන්න ඕන. හදලා අපිත් එක්ක එකතු වෙන්න. මම අනිවාර්යයෙන්ම මේ මේ කර්තව්‍යයට අනිවාර්යයෙන්ම මට දෙන්න පුළුවන් උදව්ව මම දෙන්නම්. අනිවාර්යයෙන්ම මට මට මාව දැනුවත් කරන්නේ ගැන. මම මුකුතුමියට උදව් කරන්නම් මේ කතන්දරේට. හරිම වටින තැන. හොඳයි. හරිම වටින තැන. හොඳයි. එතන. ඔව්. මහත්තයා එනයි. හොඳයි. මට ගොඩාක් පින් මට මේ කාලේ දුන්නට පින් නම් ඔබතුමාට අවශ්‍ය නෑ. මම ලොකු කුසලයක් ඔබතුමා කරගත්තේ. මට මේ අවස්ථාව දීපේ ගැන මට ওই කුතුහලෙම තමයි මම හිතියේ දැන් මේක කොහොමද ඊළඟට මම විතරක් ගොඩ වෙලා මේ පුංචි දරුවෝ ටික කොහොමද ගොඩ දාගන්නේ කියන අදහස් තමයි මගේ තිබ්බෙම. හොඳයි. ඔබතුමිය මම අර කිව්ව තැනින්ම පටන් ගන්න. කොතනද ධම්මපදේ? හොඳයි. එක ධම්මපදේ කතාවක් ගන්න. ඔතන ඇති හොඳටම අපිට මේ කතන්දරේ පෙන්වන්න. හොඳමයි එහෙනම්. යන්න. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි.